ගෝපාල කියලා කියන්නේ ගෝපල්ලා හරක් බලා ගන්න කෙනා. ඉතින් එදා ඉන්දියාවේ තිබිච්ච ඒ ප්‍රධාන රස්සාව මුල් කරගෙන ශරුවචන් වහන්සේ ගෝපල්ලා තමන්ගේ හරප්පට්ටිය දියුණු පවුණු කරගෙන පස්ගෝ රසය ලබා ගැනීම ගෝපල්ලාගේ සාර්ථකත්වයේ වශයෙන් ගෙනහැර දක්වලා ඒලා තිබිය යුතු දක්ෂකම් ඒවා නැතිකමෙන් ඇති වෙන අදක්ෂතා කියන මේ දෙක ගෙනහැර දක්වලා භාවනා කරන කෙනෙක් මේ ශාසනයේ ඒ තමන්ගේ අභිවෘද්ධිය එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥාවල දියුණුව විමුක්ති විමුක්ති ඥාන දර්ශනයේ දියුණුව ලබා ගැනීම සඳහා අර දක්ෂ ගෝපල්ලා වගේම පැවතිය යුතු ඇවතුම් පැවතුම් ඒ ලයිස්තුව ඉදිරිපත් කරමින් යෝගාවචරයාගේ ප්‍රතිපත්තිය විස්තර කරන්න සරුවචනස අවස්ථාවක් ගන්න. අපි මේ වෙනකන් මේ 11ක් තියෙන මේ කරුණ වල 9ක් දක්වා විස්තර කරා. අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ 10 වෙනි සහ 11 වෙනි කාරණා දෙක අපේ ශක්ති ප්‍රමාණයට ඉදිරිපත් කරගන්නයි. ඉතින් මේ හරප්පටිය බලා ගන්න කෙනා ඉන්දියාවේ පවතින ක්‍රමවල හැටියට ඒ දෙනක් පැටියෙක් වැදුවට පස්සේ සෑහෙන කාලයක් ඒ පැටියා ඒ දෙනත් එක්ක හැසිරෙන එක අපේ මේ ආසියා ක්‍රමේ හරක් බලන ක්‍රමේ. ඉතින් ඒ නිසා ඒ පැටියා කිරි වරණකම් එහෙම නැත්නම් ඒ තනකොළට පුරුදු වෙනකන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ දෙනගේ. ඉස්සල්ලාම ඒ දෙන පැටියා වැදුවට පස්සේ දවස් 3ක් විතර යනකම් ඒකට තියෙන බොහොම කහපාට කිරක් ඉතින් ඊටාම තද බල විදියට ප්‍රතිදේය සහිතයි ප්‍රතිශක්ති සහිතයි ඒ නිසා ඒ ටික මිනිස්සු බොණ්ඩ ගන්නෙ නෑ පැටියට සම්පූර්ණයෙන්ම දෙනවා දවස් මුල් දවස් තුනේ කිරි පැටියට සම්පූර්ණයෙන්ම දෙනවා එතකොට මේ කිරි බොහොම කහපාටයි තිත්තයි හැබැයි පැටියට බොහොම මිහිරි ඒක අත්‍යවශ්‍යයි පැටියට. මුල් කිරි කියලා එකට සඳහන් කරනවා. ඊට පස්සේ පැටිය මෝරණකන් ලැබෙන කිරි ටික තමයි මේ හරක් බලා ගන්න වෙලාවට දේනගෙන් බලාපොරොත්තු වෙන දේ. මේ කිරි දෝනකොට හැමදාම තන බුරුල්ලේ තන හතරෙන් තුනක කිරි දෝලා හතරවෙනි එක සම්පූර්ණයෙන්ම දෝන්නේ නැතුව ඉතුරු කරනවා. සමහරවිට තනබුරුළු දෙකක ටිකක් ඉතුරු කරනවා. අන්තිමටම ඉවර කරන්නේ නැතුව පැටි අරපොන. ඉතින් ඒ ඉස්සල්ලාම සාමාන්‍ය ගාලේ කරන්නේ මේ එකේ වැසියක් දෙන්නෙක් විතර ඉන්නවා නම් බැඳගෙන කරන රකින්නකොට පැටිය දානවා. පැටිය දැම්මට පස්සේ තමයි දෙන්නට කිරි කිරි එරෙන්නේ. ඊට පස්සේ පැටි අයින් කරනවා. හරි අමාරුවෙන් අයින් කරන්නේ. පැටිය නිකන් අමෝරාවෙන් ඇදලා පැත්තක බඳිනවා පේන තැනක. බැඳලා කිරි දෝනවා. කිරි දෝලා ඉවර වෙලා අන්තිමට පැටියට අවශ්‍ය කිරි ටික තනබුරුලක දෙක ඉතුරු කරපුවාම පැටිය ලියවට පස්සේ යා ගිහිල්ලා මේ ඒ කිරි ටික බීමෙන් තමයි ඒ දරුවගේ අම්මගේ සම්බන්ධතාවය පවත්න්නේ. නමුත් ඒ අතරමැද සාමාන්‍ය ගොවියා ඔය මේ පැටියට කන්න පුළුවන් විවිධ තනකොළ ಜಾති ගෙනල්ලා ටික ටික ටික ටික ඒ අතරමැද කවනවා. ආන්නේ කරන වෙලාවේදී නොදන්නා දක්ෂ අදක්ෂ ගෝපාලකයා පැටියට කිරි ඉතුරු නොකර සියල්ල ඌරලා ගත්තොත් ඒක දෙනගෙත් පසුපැටියගේ සම්බන්ධතාවයට බලපාන නිසා අන්තිමට ගොපල්ලගේ තියෙන මේ තදබල මසුරුකම නිසා ගවරැල පිරිහෙන්න හේතු වෙනවයි කියලා සරුවත්ෙන් සඳහන් කරලා තියෙන නිසා අවශේෂ කරලා කිරි ටිකක් අනවශේෂව දොවන්න එපා අවශේෂව දොයන්න එතකොට ටිකක් පැටියට ඉතුරු වෙනවා නිසා සාවශේෂා දෝයි හෝති කියලයි මේක කියන්නේ ඉතින් මේ විදිහට <clears throat> කිරි ගැනීම සඳහා තමයි ඇත්තටම ඒ හරක් ඇති කරන්නේ නමුත් ඒ කිරි සේරම ගන්න නරකයි පැටියට දෙන්න ඕනේ මවගෙන් තනයි කිරි උරලා බොන්න එතකොට තමයි ඒ පැටියට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය එතනින් ගියාම මේ මාතෘ සම්බන්ධතාවය ඇති වෙන්නේ ආන්නේ ඒක අරගෙන සරුවචනන්සේ සඳහන් කළ තියෙනවා විශේෂයෙන්ම භික්ෂුවක් ගත්තොත් මහාන පැවිදි පූර්ණ කාලීව ගත කරන කෙනා හැමදේම බලාපොරොත්තු වෙන්නේ පැටිය අම්මගෙන් කිරි බලාපොරොත්තු වෙන්න වගේ ශද්ධා ගාපතිකෝ ශ්‍රද්ධාවන්ත ග්‍රහපතියෝ ඇවිල්ලා නැත්නම් දාන දායකයෝ දායක දායිකාවෝ ඇවිල්ලා අභිහට්ටුම් පවාරෙන්ති අනේ ස්වාමීන් වහන්සේ ගන්න කියලා ඉදිරිපත් වෙලා අතට උදනවා. අභිහට්ටුම් කියන වචනය අතන තියනවා ගිහිල්ලා ගන්න කියනවා නෙවෙයි. සිංහලෙන් කියන අතට පුදනවා. ඒවත් අතට පුදන්නේ උණු උණු බත්. ඒ කියන්නේ හාල් ටිකක් දීලා මෙන්න ස්වාමීන් වහන්සේ කියන්නේත් නැහැ. සල්ලි දීලා කඩේට ගිහිල්ලා අරගෙන වෙලා වරඳන්න කියන්නේත් නැහැ. ඒ නිසා අමු හාල් අමු රත්තරන් පූජා කරන්නේ නැහැ. තඹපු බතක් එහෙම නැත්නම් ඉදිච්ච පළතුරක් එහෙම නැත්නම් බේස බේස බේත් පිරිකරක් ගෙනලා අභිහත්තුම් පවාරති කියලා කියන්නේ අතට පූජා කරනවා. අන්නේ අතට පූජා කරන වෙලාවේදී ප්‍රධාන වශයෙන්ම භික්ෂුවක් චීවර පෙන්ඩපාත සේනාසන ගිලම්පස කියලා ඔය හතර තමයි සිව්පස්සේ කියන නම සඳහන් කරන්නේ. ওই ටික දායකයන්ගෙන් ලැබෙනවා. අන්නේ දායකෝ හැම පුදනකොට සියල්ලම බාරගත්තොත් ඒක භික්ෂුවකට තරම් වෙන්නේ නැහැ කියලා කියනවා. දායකයා දෙන තරම් සියල්ලම බාරගත්තොත් භික්ෂුවට තරම් වෙන්නේ මේ ප්‍රමාණයේ දැනගෙන පිළිගැනීම කියන වචනයක් බුදුහාමතුරු මතක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒකෙදි බැලූ බැල්මට බුදු කෙනෙක් නැතුව වෙන කෙනෙකුට මේ මේක පිළිබඳ විවස්ථාපනවන්න වුණොත් ඕන කෙනෙක් හිතන්නේ මේ ඝනවේදී ඝනදිනුවේදී ඝනදිනුව තීන්දුව තියෙන දායකයා තේ කියලා. මොකද දායකයාගේ වස්තු හිමියා දායකයයි මේ සංඝයා කෙරේ පැහැදීමෙන් ඒ දාණය පුදන්නේ. පුදනකොට එයා දෙන්නේ දෙන්න පුළුවන් හරියනේ. ඒ නිසා තීන්දුව වගකීම තියෙන්නේ දායකයාගේ අතේ කියලා නමුත් සරුවචනාංශ කියනෝ නෑ. තනිකර වගකීම් භික්ෂුව අතේ තියෙන්නේ භික්ෂුව දැනගන්න ඕන ප්‍රමාණය. දායකයාට අනවශ්‍ය බරක් නොවන විදියට මේ දේ කටයුතු කරනවා කියන එක අර පැටියට ඉතුරු කරලා කිරි දෝනවා වගේ වැඩක්. ඉතින් මේකෙදි මේ සංඝ ශාසනය පැවතීමට මේක අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඉතින් නමුත් මම මේ බණ කියන්නේ ගිහි පිරිසකට. එතකොට කොහොමද මේ සංඝයා වහන්සේ නමකට සරුවච්චන් වහන්සේ මේ පෙන්නන උපදේශය සාර්ථක භාවනා ජීවිතයක් ගත කරන ගිහි කෙනෙකුට කොහොමද අපි මේක අර්ථකතනයක් දෙන්නේ කියන එක මම හිතනවා ඒක බණ කියනකොට සලකලා බැලිය යුතු නැත්තම් විසඳා දිය යුතු කාරණාවක් කියලා. ඉතින් ඒ නිසා මූල පාළිය මෙහෙම වුණාට මම කැමති කාරණා දෙකකින් මේක යෝග ජීවිතයකට බණ භාවනා කරන කෙනෙකුගේ පැත්තට බලපාන හැටි කියන්නේ. අපේ තේරවාදී අන්ධ පෘ탁ජනයයි කියලා ඒ කියන්නේ සාමාන්‍ය භාවනාවකට පෙළඹිලා නැති තාම සීලයක් ගැන සමාධියක් ගැන ප්‍රඥාවක් ගැන වගකීමක් නැති සාමාන්‍ය කෙනෙකුට අන්ධ පෘ탁ජනයයි කියලා කියනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය පෘ탁ජනය කියන වචනේ ගමුකෝ. අන්නේ පෘ탁ජනියෙක් ගැන කතා කරනකොට පසුකාලීන ආචාර්යවරු ගොඩාක් ලකුණු මේ පෙන්ලා තිනවා ආර්යයන් වහන්සේ නමකගෙන් පෘථග්ජනෙක් වෙන් වෙන හැටි ආර්ය පෘථග්ජන වෙනස කියලා ගොඩක් කරුණු තියෙනවා. ඒ එකක් තමයි පෘථග්ජනය කවදාකවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපේ මේ ඉඳුරන්ට අවශ්‍ය කරන මේ ගෝචරය අරමුණු කියලා කියන්නේ අපි ඒ ඉඳුරන්ට අවශ්‍ය කරන පංචකාම ගුණ ප්‍රමාණීය දන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනය කියන්නේ. කොච්චරක් ගියත් සෞඛ්‍ය සම්පන්නද මේ මෙතනින් එහාට ගියාට පස්සේ කොච්චරක් එක තමන්ගේ කායික මානසික සෞඛ්‍යයට හානි කරද කියන එක දන්නේ නැති කෙනා දන්නේ නැති කම පුත්තජන ලකුණක් කියලා. ඒකට මේ ළඟදී ඔය පෙරදින හිටපු ඒ මේ මහාචාර්යවරයක් පොත ලියක් පොතක් ලියලා තිබුණා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා. කොච්චරක් කෑවොත් නතර කරන්න ඕනද කොච්චරක් කෑම අතිරේකද කියන එක පෘථජන දන්නේම නැහැ. ඒකෙම කොයි කෑමද ප්‍රත්‍ය කොයි කෑමද අප්‍රත්‍ය කියන එක දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා අද කියලා තියෙන රෝග සමාජයේ තියෙන 100ට ඒ කියන්නේ සමාජයේ ප්‍රධානම රෝග 3-4 ගත්තොත් තන්නේ කරම කෑම ගැන දන්නේ නැතිකම නිසා ඇති කරගන්න රෝග. එකක් කෑමවල තියෙන විෂ ගතිය අනිතික ප්‍රමාණය දන්නේ නැහැ. ඉතින් ඒක පෘථග්ජන ගතිය. ඒ විතරක් නෙවෙයි ඒ පෘ탁ජනයා සාමාන්‍යයෙන් මේ Tamanට Tamanගේ ධාරා තිරමට මේ තරමක ඇඳුමක් මට ගැලපෙනවා මේ තරමක ගෙයක් මට ගැලපෙනවා මේ තරමක බෙහෙත් පිළිකරම් මට ගැලපෙනවා මේ තරමට මට ආහාර ගැලපෙනවා කියන එක අනිවාර්යයෙන්ම Taman ගැන අතිශෝක්තියෙන් හිතාගෙන කටයුතු කරන්න. ඉතින් ඒක නිසා අන්තිමට ඒ බලාපොරොත්තු වෙන කෑමක් සපයා ගන්න බලාපොරොත්තු වෙන ඇඳුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙන විදිහේ ගයක් උපයා ගන්න ඒ කටයුතු කරන්න ගිහිල්ලා මහන්සිලා මහන්සිලා මහන්සිලා මැරෙන්න වෙන්නේ වටින ලස්සන ගේක හැබැයි ජීවත් වෙන්න වෙන්නේ 16ක් විදියට. හොඳ ගේක මැරෙනවා. ලස්සනට මරණය සිද්ධ කරනවා. නෑද අයොත් කියයි. මොකද ඉන්නකන් නම් පුදුමාකාර මාංශයක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා යත්තන්න බණක් භාවනා කරගන්න වෙලාවක් එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම්ම අතිශෝක්තියක් පිටිපස්සේ අඹා යන ගතියක් තියෙනවා මම හිතනවා ඒක මේ අපි දැන් ගත කරන යුගයේ අන්තිම උග්‍රයි කියලා. අපි සිංහලයේ ඉස්සර තිබුණ මේ චාම් ගතියේ තමන්ට ගැළපෙන දේ තීරුම් අරගෙන කරලා ඇඟිලි තරමට ඉදිමෙනවයි කියලා කියනවා. දැන් ඒක නැහැ. දැන් ඒක ඒ සීමාන්තිකව ගිහිල්ලා ඒක බටහිර ලෝකයේ කියලා කියන්නේ consumerization එහෙම නැත්නම් පාරිභෝගිකත්වය කියලා එකක් තියෙනවා. ඒක මොන තාලෙන්වත් වළක්වන්න දන්නේ ඇති කියන එක නෑ. ඇති කියන්න දන්නේ අපි. කොච්චර කෑවත් මදි කියන එක තමයි තියෙන්නේ. කොච්චර දේවල් ඇඳත් මදිකම තමයි තියෙන්නේ. කොච්චර ලස්සන ගයක් හිටියත් ඊට වඩා හොඳ එකක් ගන්න හිතනවා. කොච්චර විදියට වටිනාම දොස්තර කෙනෙක් ගහලා ගිහලා හොඳම බෙහෙත් පිළි කරගත්තත් නෑ මේට වඩා හොඳ එකක් තියෙනවා කියලා ඇති කියමන දන්නේ නැතිකම. මම ওই ගිය පාර එංගලන්තෙට ගිය වෙලාවේදී අර මෙහෙන් ගිය මහත්තයෙක් මට ඇවිල්ලා ඒති පොතක් පූජා කරා ඉංග්‍රීසි පොතක් පොතේ නම තිබුණේ enough ඇති මේක කවදාද අපි කියන්නේ කියලා බුළු පොතේම විස්තර කරලා තියෙනවා මේ අත්‍රිච්ඡතාවය කියන කවදාක සන්තුෂ්ත නොවන මේ ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදන වගේ මේ ගතිය අපි කවදද මේ ඇති කියන්න පුරුදු වෙන්නේ අන්නේ ඇති කියන්න පුරුදු වෙන දවසේ එනකන් අපිට බණකට භාවනාවකට වෙලාමදි. ඒක නිසා පෘ탁ජන ගතියක් වශයෙන් තියෙන මේ අසීමිත ආශාව තේරුම් අරගෙන ඒක පිළිබඳව හික්මීමක් ඇති කරගන්න එක තමයි අපිට මේක මේ භික්ෂුවකගේ නම් තියෙන සිව්පස්සේ තියෙන මත්ඤ්‍යතාවේ ප්‍රමාණය දැනගෙන මාත්‍රාව දන්න ගතිය ගිහි ගතිය තියෙනවා. මේක ඇති කරපු ඔය අපේ ධම්මනිසන්තිහාමතුරු කිව්වා ගිහි කාලෙදිත් හරියටම ඇඳුම් තුනයි තිබුණේ කියලා. එයා එතකොට ලංකාවේ ප්‍රසිද්ධ මේ ව්‍යාපාරිකයෙක් පිටරටත් එක්ක සම්බන්ධ වෙලා රත්තරම් බිස්නස් ඔර්ලෝසු වගේ බොහොම ඉහළ මට්ටමේ කෙරුවේ 아무ත් අනිවාර්යයෙන්ම ඇඳුම් තුනකයි කවම කවදාකවත් ඊට පස්සේ වැඩි කරගත්තේ නැහැ කියලා. උත්සාහ කරයි කියලා ඒකේ ඒකේ නතර වෙන්න. ඉතින් ඒක නිසා මේ ස්ථානය හදනකොටත් අඩි පුදුමාකාර දල දඬු නීති පද්ධතියක තමයි පටන් අරගත්තේ. භික්ෂුවක් වෙනකොට මෙහෙම වෙන්න ඕනේ කියලා. පස්සේ පස්සේ ආ ඒ ස්වාමීන් වහන්සේත් එයාත් භික්ෂුවක් පාටපත් වෙලා ඒවා ටික ටික ටික ටික දියුණු කරලා වෙනස් කරා නැත්නම් හරි දැඩි රාමුවක අරගෙන ගියා. මෙන්න මේ ප්‍රමාණය පිළිබඳව Taman ළඟ තිබුණු ඒ ඒ මතය අනිකටත් කියලා දීම. ඉතින් මේක හරි මේ තමන් පිළි අරගෙන කරන එක එකක්. මේක තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ගිය ගමන් විශාල මත ගැටුම් ඇති වෙනවා. අද ගෙවල් වල අම්මලා තාත්තලා අතර දරුවන් අතර විශාල මත ගැටුමක් තියෙනවා. දරුවෝ හිතනවා අනිවාර්යයෙන්ම නොකියම අම්මලා තාත්තලා අපිට මේට වැඩිය සලකන්න පුළුවන් කියලා. මේ සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා උත්සාහ කරන්නේ හැකි ක්‍රමයට බොක්කේ තියෙන හරි කමක් නැතිලා දරුවෝ හදන්න තමයි. නමුත් හැම වෙලාවෙදීම <clears throat> විශේෂයෙන්ම <clears throat> දියුණු සම්මත රටවල් වල එහෙම නැත්නම් ලංකාවෙත් රාජධානිය ජීවත් වෙන දරුවෝ හැම වෙලාවෙම තියෙන අත්අද්ද බල අත්‍රිච්ඡතාවයක නිසා දෙමාපියෝ පිළිබඳව නිතරම හිතන මට මේ ටේටි හොඳ පන්තිකර දාන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් ලබලා දෙන්න පුළුවන් හොඳ දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න පුළුවන් හොඳ ඇඳුමක් කරන් දෙන්න පුළුවන් හොඳ මේ උපකරණයක් කරන් දෙන්න පුළුවන් හැම වෙලාවෙම හිතනවා ඉතින් අර මේක කියනකොට මට මතක් වෙනවා පර්ත් වලට ගියාට පස්සේ මේ මේ මාත්‍රික කතා කිව්වලු දරුවන්ට තරුණ අය භාවනා කරනවා. එයා පර්ස් එක පෙන්නලා කිව්වලු ඔන්න පුතේ සල්ලි නැති නිසායි කියන්නේ මේක අරගෙන බලපන් කියලා. ඊට පස්සේ ළමයා කියනවලු නෑ තාත්තගේ පර්ස් එකේ සල්ලි නැතුනට අර බැංකුවේ බිත්ති අත ගහපම සල්ලි එනවා කිව්වා. ඒ නිසා පර්ස් එකේ සල්ලි තියෙන එක ඉස්සර ක්‍රමේ දැන් බැංකුවේ බිත්ති අත ගන්න සල්ලි එනවා ඒ තාත්තා බොරු කරන්න කියලා. මොකද බැංකු කාඩ් වල තියෙනකොට නිකන් බොත්තම් තද කරනකොට සල්ලි එන්නේ. ඉතින් ඒ පොඩි උන් දන්නවා දැන්. ඉතින් කියන මොන්නම જાතිකවත් පිටිපහින්ට බෑ කියලා. ඉතින් ඒකදී මෙහි වැඩ කරපු මහත් එක්ක හිටියා. ඒ මාත්‍ය මට දවසක් කියනවා හරිම කරදරයි ස්වාමීන් වහන්සේ ගෙදර ගියාට පස්සේ අපි හීනකින්වත් හිතපො නැති දේවල් මේ දරුවෝ ඉල්ලන්නේ ඒක නිසා ඉතින් ඇත්තට නොදිත් බෑ මොකද දරුවෝ ඉස්කෝලේ යන කාලේ ඒ සම මට්ටමේ ඇත්තොත් එක්ක හැසිරෙන්න ඕන නිසා අපි උත්සාහ කරනවා ඉතින් සමහරවිට මට මාස 3ක 4ක සල්ලි එකතු කරන්න වෙනවා ඒ දරුවෙකුට ඇඳුමක් කරන් දෙන්න කියලා ඒක නම් ප්‍රශ්නයක් නැතිලු මොකද මම බලාන ඉන්නවලු මේ ඇඳුම ගෙනාට පස්සේ පරණ ඇඳුමට මොකද වෙන්නේ කියලා ඒක වලං දැලි වලං අපල්ලයක් අල්ලන්න ගන්න කුණු රෙද්දක් පාටපත් වෙනවා. මගේ Papuව දනවලු අපි ඒ දවස්වල කොච්චර මේ අණ්ඩ දාගෙන මේවා සකස් කරාද මේක බිසි කරන්න තියෙන එකම හේතුව එක ෆැෂන් එක නොවන නිසා. ගේන එකේ මේකේ තියෙන විලිවහ ගන්න අදහසක්වත් ඒක නෙවෙයි සම්පූර්ණ මේ මොස්තර වලට ගත කරන යුගයක. ඉතින් ඒ හරි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මම දැකලා තියෙන්නේ මේ මත්තඤ්ඤු කියන ගුණේ ප්‍රමාණීය මාත්‍රාව දන්න එක කිසි විදියකට කෙනකින් අපේක්ෂා කරන්න එපා. Taman හැබැයි පුළුවන් තරම් අපි කියන අර පරිශ්‍රම කියලා තියෙන්නේ. අන්නේ අර පරිශ්‍රමෙන් ජීවත් වුණොත් කවදාකවත් Tamanට Taman දෙස්ති ගන්න වෙන්නේ නැහැ. මේක සඳහා පාවිච්චි කරන වචනේ තමයි යමක් පාවිච්චි කරනවා නම් යමක් අතර ගන්නවා නම් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න ප්‍රයෝජනයක් නැත්නම් අතිශෝක්තියකට හෝ එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට කරලා කරගෙන ගියොත් පෘ탁ජනකම වැඩි වෙයි සංසාරේ අනන්ත කාලයක් මැරි මැරි උපදින්න වෙයි භාවනා යෝගාවචරේකට නම් නොදන්නා කරදරෙයි භාවනා ජීවිතේ මේ අපි මේ කතා කරන්නේ භාවනා යෝගාවචරයේ ගොරෝසු මට්ටම. භාවනා යෝගාවචරයේ ඊට පස්සේ අපිටම සීලක පිළිట్లా සමාධියක ගත කරනකොට ඒ යෝගාවචරයට හිතෙනවා නැත්තම් වැටහෙනවා යම් වෙලාවක ඇහැ තිබුණට හොඳට ප්‍රകൃති ඇහක් තිබුණට ඇයින් රූප බල බලා හිටියොත් කෙලෙස් උපදින නිසා විවේක ස්ථාන කියලා ඇස් වහගන්න හිතනවායි කියලා හිතමු. සද්ද තියෙන එක කනට මිහිරි වෙන්න පුළුවන්. නමුත් භාවනාවක හිත එකඟ කිරීමේ අදහසින් කන් වහනවයි කිය. ගන්ධ රස පහස පුළුවන් තරම් අඩු කරලා අපි භාවනාවක හිත යොදන වෙලාවක මේ එදිනදා ජීවිතයේ මේ කෑම ඇඳුම් ආහාර නැත්නම් ගෙවල් දොරවල් සහ බේත් වල ප්‍රමාණය දන්නේ නැතුව බුදුමාකාර පාරිභෝගකත්වයට පත්වෙච්ච එකනට මේ ඇහැ කන දිවනාශය කීකරු වෙනකොටම බුදුමාකාර වෙහෙසකටපත් වෙනවා ප්‍රමාණය දන්නේ නැතිකම නිසා එතකොට වෙන්නේ ඇහෙන් රූප පේන්නේ නැතුව ඇත් එක වහගෙන ඉන්නකොට බාහිරේ රූපාරම්මණයක් ඇවිල්ලා මේ ඇහි හැප්පිලා ඒක පේන කටයුත්ත නතර කරනකොට අර අධික තණ්හාව නිසා ඇතුලෙන් මනෝරූප මවාගෙන ඒ මනෝරූප නිසා ඇත් දෙක අරගෙන ඉන්නවට වැඩි කරදරයක් එන්න පටන් අර ගන්නවා ඇත් දෙක වහගෙන භාවනා කරනකොට සමහර විටක සද්ද නැති තැනකට කියලා භාවනා කළත් කණෙන් සද්ද අහනව නෙවෙයි කණෙන් සද්ද හදන්න පටන් ගන්නවා පුදුමාකාර දේවල් නැහෙන දේවල් ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ જાති හදන්න පටන් ගන්නවා. දිවට විවිධ රස, කයට විවිධ පහස ඇවිල්ලා ඉඳගෙන හිටියට මොකද සම්පූර්ණ මනෝලෝකික ඉන්නවා. ඉතින් එතකොට කියනවා අපිට විවේක ස්ථානයක් ලැබුණත්, ගුරුවරයෙක් ලැබුණත් හිත එකඟ වෙන්නේ නැහැ කියලා. හිතට විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් නන්නත්තර වෙනවා. ඉතින් ඒ කෙනාට කොච්චර භාවනා කරත් මේ සිව්පසේ සම්බන්ධ ප්‍රමාණය දන්නේ නැතිකම තියෙන නිසා කවදාකවත් හිත දේවල් වල අඩු තත්වයකදී නැත්නම් නැති තත්වයකදී හිත සංවර වෙනවයි කියන එක ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක අපි අර ගෝපල්ලාගෙන් අදහස දැනගෙන භික්ෂුවකට බුදුහාමුදුරු දීලා තියෙන නීතිය බලලා එදිනදා ජීවිතයේ මේ අර පිටිබැස්ම ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම පැත්තක තියලා අපි අතිශෝක්තියට ගියොත් සුඛභෝගී පැත්තට ගියොත් ඒක තමයි අද රැල්ල කියලා ඒක තමයි බටහිර ලෝකේ තියෙන ගතිය කියලා අන්තිමට අපි සරුංගලේ නූල කඩලා ගියා වගේ යනවා කිසිම පාලනයක් නැති වෙනවා එහෙම කරන්න ඉතාමත්ම අමාරුයි භාවනාවකදී සීමිත දේවල් ටිකකින් එහෙම නැත්නම් ආමිෂයේ ගොඩක් දේවල් කපා හැරලා මේ නිර්ආමිෂ ප්‍රීතියකට හිත යොමු කරනවා කියන එක කරගන්න බැරි වෙනවා ඒක නිසා කියනවා කුමරි කුමරි සැප විඳලා ජීවිතේ නিত্য සංඥාවේ මේ සියලු සැප නিত্যයි සුඛයි කියන අදහසෙන් භාවනා කරන එකනට මේ භාවනාවේ මුදුන්පත් කරගත යුතු අනිත්‍ය සංඥාව බොහෝම දුරස්ත දෙයක් බාටපත් වෙනවා. ඒ වගේ මේ සැප කියන එක ලැබෙන්නේ ආමිෂයෙන් නිසා ආමිෂයේ තියෙනක පෝසත්කමක් ආමිෂයේ කියනක සැපක් කියලා මේ දේවල් පටවියාපෝ තේජෝ ආසී දේවල් පිළිබඳව සුභ සංඥාවෙන් සහ සුඛ සංඥාවෙන් ගත කරන කෙනාට මේ බුදුහාමතුරු පෙන්වන්න හදන දුක අසුබේ අරහං වෙනවා කරප්පන් වෙනවා හිතා ගන්න බැරුව යනවා මොකද්ද මෙච්චර මේ අපේ භද්‍ර යවුණේ ඉඳගෙන එහෙම නැත්නම් මෙච්චර මේ හැකියාවක් තියේදී ඇයි අපි මේ ලබන්න පුළුවන් සැප ලබන්නේ නැත්තේ කියලා ඒ භාවනාවේදී යම් හේකින් නීරසකමක් කම්මැලිකමක් මතු වුණොත් මොනම විදියකින්වත් දරන්න බෑ අර ජීවිතයේදී ආකල්ප සම්පත්‍ය හදාගත්තේ නැති නිසා ඒ වගේම Taman ඉල්ලන දේවල් Tamanට ලැබෙන්නේ නැත්තේ මේ අම්මා තාත්තා දෙන්නේ නැති ඉඳ ආණ්ඩුව හොඳ නැති නිසා නැත්තම් කවුරු හරි හුණියම් කරලා ආදි වශයෙන් විවිධාකාරයෙන් හිත පිස්සුවට්ටගෙන ජීවත් වෙන එකනට භාවනා කරනකොට අඩු ගන්න හුස්මවත් Tamange පාලනේ නැහැ. කයවත් Tamange පාලනේ නැහැ. වචනේවත් Tamange පාලනේ නැහැ. හිතවත් පාලනේ නැහැ කියන අනත්ත් සංඥා ගන්න බොහොම අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ඒකට සකස් කිරීමක් වශයෙන් තමයි සරුවත් chance මතක් කරන්නේ වස්තුව තිබුණ පළියට පාවිච්චි කරනක නෙවෙයි වග වෙන්න ඕනේ. Taman පාවිච්චි කරන දේට Taman වග වෙන්න ඕනේ. අද ඒකෙදී වර්තමානයේ ජීවත් වෙන කොහොමද කියන්නේ? රැකී රස්සා කරන මට්ටමේ ඉන්නේ දෙමාපියන් අවුරුදු 25ත් 55ත් අතර. මේ ඇත්තෝ අද ගිරේට අහුවෙලා වගේ ඉන්නේ. මොකද ඒ ඇත්තෝ දන්නවා තමන්ගේ දෙමාපියෝ ඉන්න කාලේ බොහොම අර පෙරිමැස්මින් ඒ චාම් ජීවිත වලට පුරුදු වෙලා හිටියා. දැන් අද මේ හම්බ කරන යුගයේ ඉන්න කට්ටිය 25 55 සමට 60 විතර අතරේදී එයත් තමන්ගේ අධ්‍යාපනයේ හරි නිසා සාර්ථක නිසා යත යම් ප්‍රමාණයකට රස්සාවක් කරලා අර අම්මලා තාත්තලා හිටපු තැනේ මට්ටමට ජීවන තත්ත්වය ඉහළට ගත්තා. දැන් වාහනයක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා, ටෙලිවිෂන් එකක් තියෙනවා, ලස්සනට අඳිනවා, ඇවිදලා කටයුතු කරනවා. එතකොට ඒගොල්ලන්ගේ දරුවෝ කවදාකවත් අර අත්තම්මලාගේ කතා මොනවාක්වත් දන්නේ නැහැ. අර අම්මලා තාත්තලා පෙන්නනටත් වැඩිය විශාල ඉස්සරහක ඉඳගෙන හීන ලෝකයක ඉඳගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ජීවත් වෙන්න ගියාම මේ දරුවන්ගේ අවශ්‍යතාවල සම්පූර්ණ කරන්න ගියාම අර දෙමාපියන්ට කොහොමඩක්වත් කොච්චර හම්බ කෙරුවක්වත් ඉවර කරන්න බෑ. ඒක නිසා මට ඔය අපේ පරණ හිටපු අපේ දායක සභාවට මහත්තයෙක් කිව්වා එයා සම්බන්ධ වුණයි කියලා සම්මන්ත්‍රණයකට නන්දසේන රත්නපාල මහත්තයා ඇවිල්ලා සමාජ ගවේෂණයක් කරලා කරපු දේශනයකට ඒ දේශනය යොමු කරලා තිබුණ අවුරුදු 50 25 60ත් අතර වැඩ කරන මිනිස්සුන්ට ඒ කියන්නේ අද පවුලේ හම්බ කරන මිනිස්සු ටික එකතු කරලා කොල්ලෝ කෙල්ලෝ. ඒ කට්ටිය දැන් අම්මලා තාත්තලා. ඊසර කතා කරලා කිව්වලු අපි හොයලා බැලුවොත් ලංකා ඉතිහාසයේ මේ මිනිස්සු කොච්චර අරපිරිමැස්මකින් වැඩ කරපු જાතියක්ද කියලා බලනවා නම් අද වැඩ කරන යුගයේ ඉන්න ওই තරුණ පිරිස මුළු සංසාරේ නැත්නම් මුළු සිංහල ඉතිහාසයේ කවදාකවත් නැති තරම් බලවත් චිත්ත පීඩාවක් ගත කරන්න කියලා. ගැට ගහ ගන්න බැරි කොන් දෙකක් අල්ලගෙන ගැට ගහන්න හදන පිරිසක් වශයෙන් නිසා ඒ නිසා ඒ කතා කරන යුගයේ වෙනකොට ලංකාවේ වැඩියෙන්ම සීදී නසා ගන්න රට බාටපත් වෙලා තිබුණා. ඊට පස්සේ ගොයි සීදී නසා ගන්නෙම මේ දරුවන්ගේ අවශ්‍යතාවනේ සම්පූර්ණ කරගන්නත් බෑ එතකොට දෙමාපියන්ගේ දේවල් සම්පූර්ණ කරගන්නත් බෑ කියන්න කෙනෙකුත් නැහැ. ඒ ආපු දැඩි ආතතිය නිසා තමන්ගේ தත්ත්ව රැක ගන්නත් ඕනේ. ඉදිරියක් බලන්නත් ඕනේ. දවසේ කොහොම වෙලාවකත් විවේක වෙන්න වෙලාවක් නැහැ. කිසිම කිසි කෙනෙක් මේ හම්බ කරන මිනිස්සයා ගැන තඹේකට සලකන්නේ සල්ලි ගන්න ඉන්නවා මිසක අම්මයි තාත්තත් ඉන්නේ සල්ලි ගන්න. දරුවොත් ඉන්නේ සල්ලි ගන්න. නෑදෑයොත් හිතන්නේ මෙයාට යමක් කමක් පුළුවන් කියලා. නමුත් මේ මිනිස්සයා සමාජලාට වේල දෙක නොකා ඉන්නේ. කවුරුවක්වත් නෑ ඇල්ලතෝ ටිකක්වත් දෙන්න. එනිසා ඒගොල්ලන් කතා කරලා ඇහුවලු ඔයගොල්ලෝ අම්මටත් සලකනවා තාත්තට සලකනවා දරුවන්ටත් සලකනවා සමාජ තත්ත්වයක් බලනවා බැංකු ගිණුම් නඩත්තු කරන හිටියට ඒ කියන්නේ මේ තරම්ම අනුන් ගැන කල්පනා කරන විදිහට තමන් ගැන තමන්වත් කල්පනා කරනවාද කියලා. තමන් ගැන තමන්ගේ සෞඛ්‍ය ගැන තමන්වත් කල්පනා කරනවාද කියලා. ඒ නිසා අද මේ වැඩ කරන ජනතාව මේ යුගයේ ඉන්න කට්ටිය මේ පත් වෙලා තියෙන අසහනය සහ මේ මානසික ආතතිය ලෝ ලංකාවේ තියෙන ආර්ථික දියුණුවට තියෙන ප්‍රධානම බාධාව මේක රජේවත් අඳුරගන්නේ මේ මිනිස්සුගේ සුබ සාධනෙ කිසි කෙනෙක් සලකන්නේ හැම දිනෙකම ගණ්ඩ තමයි බලන්නේ. ඉතින් 65 විතර වෙනකොට උක්දණ්ඩ මිරිකලා දැම්මා වගේ ගණ්ඩ දෙයක් නැහැ මේගොල්ලන්ගේ. සමහර සීදී නසාගෙන. නිසා කල්පනා කරලා කියලා තියෙනවා මේක කවදාකවත් ඔය ඉන්න හීනේ සන්තෝෂ වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ දරුවෝ කවදාකවත් ඕගොල්ලන්ට සන්තෝෂ කරන්න බෑ. ඕගොල්ලන්ගේ ඔය අම්මලා තාත්තලාගේ නැන්දම්මගේ මාමගේ සෙල්ලම් ඔක්කොම සම්පූර්ණ කරන්න කාටවත් බෑ හැම කෙනාම හිතන්නේ මේ හම්බ කරන ජනතාව අසීමිත අලිබබාගේ අර නිදානේ හම්බුණා වගේ කියලා. ඒ මනුස්සයා විතරයි දන්නේ හම්බ කරන ප්‍රමාණය. ඒක නිසා මම මේ දේශනය කරන්න වෙන මොනවාකටත් නෙමෙයි මට කියන්න කන ගැටුයි ඕගොල්ලෝ මේ தত্ত্বය ඕගොල්ලෝ ගැන මම කතාවට ඕගොල්ලෝ ගැන ඕගොල්ලොත් එහෙම හිතලා නැහැ. නිසා කරුණා කරලා මේ හම්බ කිරිල්ලේදී ඕගොල්ලෝ කරත්ත බැඳගත්ත ගොන්න වගේ අදපන් වෛරෝ බරභාගේ කියලා ඇද්දට 60 වෙනකොට හොම්බෙන් ගියාට මං එකයි කියන්නේ අවුරුදු දවසේ පැය 24න් අඩු ගානේ විනාඩි 30ක් Taman ගැන පොඩ්ඩක් බලන්නයි. ඇස් දෙක වාගෙන සද්ද නැතුව ඉඳගෙන Tamange මානසික සෞඛ්‍ය <clears throat> කායික සෞඛ්‍ය වෙනින් අඩු ගන්න විනාඩි 10ක් දෙන්න බැරිද කියලා. නැත්තම් වෙන්නේ ඔයගොල්ලොත් ඔයගොල්ලෝ විසින් ජීවිනසා ගන්නවා ජාතියටත් මේ වටිනා පුරුෂක් නැති වෙනවා කිසි කෙනෙක් සලකන්නේ නැහැ. ඒ නිසා බුල්ලුවන් නම් පුළුවන් නම් අඩු ගානේ දවසේ පැය 23මාරක් හම්බ කරන්න. ඇයි භාගයක් දෙන්නේ කළු ආස්වාස ප්‍රසවාසය කරන්න. හුස්ම ටිකක් ගන්න විවේකීව. ඊට පස්සේ මාත් ඇවිල්ලා ලොකු සංසාරච්චු ගාව ආනාපාන සති පොත සාක්කුවේ දාගෙන යන ප්‍රමාණයට ගහලා කිව්වා මම ගිහිල්ලා ස්වාංශපේ වැඩ කරන මිනිස්සුන්ට මේ පොත පොත සාක්කුවට දානවා මේ කරන හැටි දන්නේ නැහැ මේ මිනිස්සුන් ආනාපානිය අහන්න තියා බණක් අහන්න තියා මොනවක්වත් කරන්න වෙලාවක් නැහැ පුදුමාකාර අදිල්ලක් ඇති මේගොල්ලෝ හිතනවා කවදා හරි දරුවෝ සන්තෝෂ කරන්න පුළුවන් වෙයි අම්මා අප්පා සන්තෝෂ කරන්න පුළුවන් නැන්ද මාව සන්තෝෂ කරන්න පුළුවන් වෙයි පවුලත් නඩත්තු කරන්න වෙලේ සමාජ තත්ත්වයට නඩත්තු පුළුවන් කරන්න වෙයි කියලා මේ රටපාල සූත්‍රයේදී රටපාල කියලා කියන්නේ මේ සිටුපුතෙක් අම්මගේ પરම්පරාවේ තාත්තගේ પરම්පරාවේ පුදුමාකාර බූදලයක් තිබුණා මෙයා විතර එකම පුතා. ඉතින් දවසක් බුදුහාමතුරු බණ කියන වෙලාවක නගරේ වැඩකට කියලා දියා දැකලා තිනවා මේ Brahmacharya රැකීම එහෙම නැත්නම් මේ වගේ දෙයක් විතර මනුෂ්‍යර කරන උත්තරම දේ මේ හම්බ කරන එක නම් අපි සංසාරේ පුරාවට කරලා තියෙන නිසා පුළුවන් නම් මෛත්‍රිය කරුණාවක් තියෙනවා නම් තම තමන්ගේ වැඩක් බලා ගන්න. ඉතින් මෙයා ගිහලා අම්මට තාත්තට කියනවා මම මේ පුද්ගලික බණක් ඇහුවා. මට විශ්වාසයි මේ මනුස්සයා ගැන නිසා මට මේ ඔක්කොම තිවිච්චාවයි මට මගේ වැඩක් කරගන්න ඕනයි කියලා. ඉතින් අම්මයි තාත්තයි දෙන්නා දන්නා දහංගට දැම්මා මේ ඊලන්දාරියා ගෙදරින් ගියොත් මුළු පවුලෙම බූදලේ ඔක්කොම ඉවරයි. ඒ එතකොට එයාට මෙදලා තියෙනවා අඹුව 5 දෙනෙක් විතර. ඉන්දියාවේ තිබිච්ච ක්‍රමයට. ඉතින් මෙයා අන්තිමට මොනවාක්වත් කරගන්න බැරි තැන අම්මලා කියලා තිනවා දරුවා උඹ මැරුණත් ඒ මරණෙදිත් අපි ඉතාම දුකසේ අපි උඹෙන් වෙන් වෙන්නේ. උඹ අපිට ඉන්නේ එකම පුතා. પરම්පරාව උඹෙන් රැපෙන්නේ. ඒ නිසා උඹ ජීවත් වෙද්දී උඹ අතාරනවා කියන එක අපේ මිනිය පිටින් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඇයි හේම කරන්නේ කලාල එළපු නැති විමක වැටිලා කියනවා එක්ක මරණ එක්ක පැවිද්ද කියලා. ඉතින් අම්මලා හිතනවා දෙල්ලන් කෙරුවට දේවේල වේල දෙක කනකොට කටකට තොලකට වේලෙනකොට මෙයා නැගිටී කියලා. නෑ දවස් තුනක්ම යනවා. වතුරවත් බොන්නේ නෑ, කන්නේත් නෑ. ඊට පස්සේ අම්මලා ගිහිල්ලා කියනවා දරුවන් යාළුවන්ට උඹේ යාළුවා මෙන්න මෙහෙමයි බොහොම හිත හොඳ එක්කනා බොහොම කීකරුයි. අද මෙන්න මෙහෙම තැනකට පත් වෙලා තිනවා කතා කරන්න. ඉතින් යාළුවෝ ගිහිල්ලා කතා කරනවා මෙයා කිසිසේත්ම මොනම දෙයකටවත් උත්තර දෙන්නේ නෑ. ඊට පස්සේ අම්මයි තාත්තයි ගිහිල්ලා කියනවා අම්මට තාත්තට යාළුවෝ කියලා කියනවා අම්මේ තාත්තේ දැන් මේ මිනිස්සයා මේ අරගෙන තියෙන තීන්දුවේදී හොඳම දේ පැවිදි වෙන්න ආරෙම පස්සේ සිවුරු ගවමු කියලා. එතකොට අර පස්සේ හරි ගන්න පුළුවන් යන්න දෙන්නේ. ඊට පස්සේ අම්මලා තාත්තලා කියනවා එහෙනම් දෙමු කියලා. ඉතින් මෙයා ඒක අරගෙන ඉවර වෙලා සිවුරු සිවුරු ඒ කියන්නේ සිවුරු දාන්න අම්මගේ අප්පයි අවසර ගැනීම බුදුහාමරෝ දීලා තියෙන කොන්දේශයක්. ඒකටයි මෙයා මේ ප්‍රයෝගය කරේ. ඊට පස්සේ නොපෙන්නා පැත්තකට ගිහලා මෙයා රහත් වෙනවා. රහත් වෙලා ආවට පස්සේ රජය කරන කෝරවේ රාජ්‍යයේ කෝරව රජතුමා දැනගන්නවා ආපහු රටපාල කුමාරයා පැවිදි වෙලා බුදුන් කඳින්න ඇවිල්ලා ඉන්නවා ඒ රජුරංග උයනට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් රජුර දුවගෙන යනවා මෙච්චර වටන මෙච්චර ධනවත් කුලවත් ඥානවත් කෙනෙක් ගීගේ අතහැරලා ඉතින් කෝරවි රජුගේ ගිහිල්ලා හම්බුනට කතා කරලා කියනවා ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් රට්ටපාල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මොකද්ද මේ ගීගේ අරගෙන යන්න ගීගේ අරින්න හේතුව කියලා. ඊට පස්සේ බොහෝම ලස්සන වචනකින් කියනවා මේ කාම ලෝකයේ අපි ඌනෝ අතිත්තෝ කාමදාසෝ හැම පෘ탁ජනයක්ම මේ යනකොට හිගේ මේ යන්නේ ඌණයි කියලා කියන්නේ අඩුයි කියන එක අතිත්ෝ අතෘප්ති කරව මේ යන්නේ කාම දාසත්වයයි. දිගටෝම කාමයට පහඳිනවා අන්තිමට කාමේ ක්‍රියාත්මක කරගන්න බැරි 60 70 වෙනකොට ඉතින් නිකටල්ලේ තියන චකුණු පංචස්කන්ධ කියන ඉතින් නාවගුණ වල ගණන් කට පටන් ගන්න. පන්සල් යන්න පටන් අර ගන්න. පුළුවන් තරම් පෙන්කෙලිනවා. 60 70 වෙනකොට හරීම සවුත්තුයි කියාගෙන ඉතින් පන්සල් යන්න පටන් ගන්නවා. එතකොට කරන්න බෑ. ඒකෙට ඉන්සයි මම මේ අතහැරියේ කියලා. ඊට පස්සේ කාරණා හතරකින් කෝරාවේ රජුරන්ට කියලා දෙනවා. එතකොට රජුරන්ට හරි හිතන රක් වෙනවා. රජුරෝ කියනවා මම මේ ලෝකේ මේ රජුරෝ රජුරෝ මොකද්ද මට තියෙන ඌනකම? මම සියල්ලෙන් පිරිලයි කියලා. ආ හොඳයි එහෙමනම් අහනවා. එතකොට මේ රටපාල කුමාරයා හොඳයි මේ රජතුමා එහෙම හිගයක් නැතිව මේ පිරිච්ච ගතියක් ගත කරනවා දකුණු දිශාවෙන් පුරුෂයෙක් ඇවිල්ලා සරුව රජුරණ කිව්වොත් එහෙම දකුණු දිශාවේ තියෙනවා මෙහෙම දුර්වල රජයක් රජුරෝත් හොඳ නැහැ මිනිස්සු කෙටිලා ඉන්නේ ගැහුව ගන්න පුළුවන් කියලා ගන්න නැද්ද කියලා අහනවා ආ එහෙම අවස්ථාවක් හම්බුත් මම අනිවාර්යයෙන්ම ගහලා රජය රජය ඒ පැහැද්ද මගේ රාජ්‍යයට යා කර ගන්නවා. ඒ කරන්නේ මොකටද කියලා අහන. ඌණකමක් නැත්නම් මොකටද එහෙම කරන්නේ? අන්න විදිහට දිගට කරුණු පෙන්ලයි රජුරවන්න කියනවා. මේක දිගටම කරන්න මේකයි නිසා ප්‍රමාණය දන්නේ නැති වුණොත් අපිත් ඔය සාමාන්‍ය පෘථග්ජනයෙක් විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය සතෙක් විදිහට සාමාන්‍ය කාමයට පයින්ජන විදිහට මැරෙන්න වෙනවා මට ඒක අවශ්‍ය නැහැ. ඒක liver වෙලා බොහොම දිග කතාවක් එක තැනකදී ඒ මේ අම්මයි තාත්තා ප්‍රයෝග කරන වැචිවුරු අරවන්න හරි ගියේ නෑ. ඊට පස්සේ ඒක ඒ මේ රටපාල ස්වාමීන් වහන්සේ කියනවා මේ මුළු ලෝකෙම මල පුඩුවක දමන ලද ඇමක් වගේ තමයි මේ ලෝකේ තියෙන කාමය. මේ ඩිංග කත තිබ්බ ගමන් අහුවෙනවා. අහුණාට පස්සේ මුළු ජීවිතේම ගෙවන්න ඕන. එනිසා මම කියන්නේ මෙච්චරයි මහානකම කියන්නේ මෙච්චරයි යෝග ජීවිතය කියන්නේ මෙච්චරයි ඇම කාපම් මල පුඩුව ගස ගන්න නැතුව. ඔන්නෝගයි යෝග ජීවිතය කියලා කියන්නේ. මොකද අපේ ජීවිතය ගත කරන්න අපිට රූප නැතුව බෑ, සද්ද නැතුව බෑ, ගන්ධ නැතුව බෑ, රස නැතුව නෑ, පහස නැතුව බෑ. ඒකට අයිතිවාසිකම් කියන බර ගාණක් වෙන නිසා අපිට අනිවාර්යයෙන්ම සටනක් දෙන්න වෙනවා. ඒ සටන දුන්නට කවදාකවත් ඒ කාමයාගේ මලපුඩුව ගස ගන්න එපා. මෙන්න මේකයි ජීවිතය. අන්නේ නිසා ඉතින්දි ප්‍රමාණි දන්නවනම් මාළුවාට හැම දැම්මට පස්සේ gediya පිටින් ගැහුවොත් කොක්කේ තමයි. ඊට පස්සේ කොට තමයි. ඊට පස්සේ ගැහුණට පස්සේ ආය කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා හැම කන්නේ ටික ටික නා. ඇතුලේ කොක්ක තියෙන බව අහුවෙන්න ඉඩ තියෙනවා. දකින්නකොටම ගිය ගමන් මාළුවා ගහන විදිහට ගැව්වොත් මාළුවා කොක්කේ වගේ තමයි. ආන්න ඒකදී ප්‍රමාණය දැන ගැනීම උගාක මාරි මොකද අපිට උගන්වන ශිල්පේ හැටියට කියලා තියෙන ගොඩක් තියෙනවනම් පොහසත් කියලා. ඒ නිසා මේ ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරනවා කියන එක ඉතින් සරුවචනාංශයේ මේක සඳහා භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම ආර්යවංශ සූත්‍ර දේශනාවදී සඳහන් කරලා තියෙනවා සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන භික්ෂුවකට අවශ්‍ය කරන සිවුරු සම්බන්ධයෙන් යම් ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය ඇති කර ගන්න ඕනේ. ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය. iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලද යම් සිවුරකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරන தત્ත්වේ තියෙනවා. ඒක කම්මැලිකමෙන් අනේ මගේ කාලකන්නිකවට මට පරණ සිවුරක් හම්බුණා හොඳ නැති සිවුරක් හම්බුණා කියන එක නෙවෙයි මේ ලැබිච්ච සිවුර හොඳයි කියලා ඒකේ ಗುಣ ප්‍රකාශ කරන මට්ටමක් තියෙන්න ඕන නච චීවර හේතු අනේසනං අපපති රූපං ආපති තමන්ට නොලැබුණ සිවුරක් සම්බන්ධයෙන් නොගැලපෙන නොවටිනා තරම් නොතරම් වූ ක්‍රමවේද වලින් සිවුරූපයන් යන්න එපයි කියලා කියනවා ශ්‍රමණ සාරූප්‍ය නොවන ක්‍රමවලින් සිවුරු ලබන්න උත්සාහ කරන්න එපා කියනවා අනේෂණං කියලා කියන්නේ ඒෂණේ කියලා කියන්නේ පරිේෂණ කියන වචනෙන් ආපේවා සොයා යෑම. අනේෂණේ කියලා කියන්නේ කැත සොයා යාම කරන්න එපා සිවුරක් සම්බන්ධයෙන්. අපපති රූපං කියන්නේ නොගැලපෙන ක්‍රම කරන්න එපා සිවුර සම්බන්ධයෙන්. ලද්දාච සීවරං අගතිතෝ අමිචිතෝ අනුජාපනෝ ආදීනව දස්සාවේ නිස්සරණ සංයෝ පඤ්ඤෝ පරිපුඤ්ජති. ලදයම් සිවුරක් ලැබිලා ඒක හොඳ එකක් කියලා හිතමනේ මට හිතව જાතිම සිවුරක් හම්බුනායි කියලා. ඒක පාවිච්චි කරනකොට උනත් ලද්දාච චීවරං අගතිතෝ අමුචිතයකට බැඳෙන්නේ නැතුව ඒකට ලෝභ කරන්නේ නැතුව අනජ්ජහපණයකට බැසගෙන läග ගන්න නැතුව ආදීනව දස්සාවි මේ ශූර නිසා විශේෂයෙන්ම භික්ෂුවක් වහන්සේලා නම් මේ දුප්පත් දායකෙක් විසින් පූජා කරන ලද්දා එමන්සර මේ තිබිලා පූජා කරන්න නිසා නෙමෙයි සාහසික කවුරුන් පූජා කරපු දෙයක් මම මේක පාවිච්චි කළා. අනේ මම ලස්සන වෙන්න ඕනේ, මම තරුණ වෙන්න ඕනේ, මම හැඩවත් වෙන්න ඕනේ කියලා කෙලෙස් හැඟීමක් පහළ වුණා නම් ඉතින් රේල් පාරේ යකඩ කෑ වගේ තමයි. ඒ නිස්සරණ ප්‍රඥාවෙන් පාවිච්චි කරන්න ඕනේ. තායජපන චීවර සන්තුට්ඨිච සන්තුට්ඨීච නේව අත්තුක්කං නේව අත්තුක්කං සේතිනෝ පරම්බම්බේති. මේක තමයි උගා කමාරු දේ. ඒ යම් සිවුරකින් සතුට වෙන ගුණය මේ ප්‍රමාණය දැනගෙන කිරි දෝනවා වගේ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කිරීමේ අගේ දැනගෙන සිවුරක් පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයා සමහර විටක අනික්කත්ව සිවුරු ආවට ගියාට පාවිච්චි කරනවා මම විතරයි සිවුරු ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන්නේ අර පිටිමැස්සෙන් පාවිච්චි කරන්න කියලා තමන් උසස් කරලා ඒ ගුණේ නැති අය පහත් කළ සලකන් ඉඳ ඒක තමයි භයානකම අකුසල කර්ම. සිවුරෙන් බේරෙන එක නෙමෙයි අකුසලේ ඒ ගුණේ දන්නේ නැති අය පහත් කළ සලකනවා ඒ ගුණේ දන්න තමන් උසස් කළ සලකන එක නත්තුක්කංශට පරවම්බන කියලා කියන්නේ ආත්මේ තමන් උස් කළ සලකනවා පරවම්බනේ කරනවා කියලා කියන්නේ anu පහත් කළ සලකනවා අන්න ඒක වුණොත් අර ගුණය නුගුණයට හැරෙනවා සෝහි තත්ත දක්කෝ අනරසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ බික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ අන්න ඒ නිසා Taman ඊ타ත්ම අර පිරිමැසෙන් කටයුතු කරන්නත් ඕනේ. එහෙම නැති අය කෙරේ බණින්න කරන්න යන්නත් නරකයි. එතකොට තමන් ආත්මන උසස් කර සැලකීමක් වෙනවා සෝහි තත්ත දක්කෝ ඒලා දක්ෂ වෙන්න ඕනේ හැබැයි මේ මිනිස්සුන්ට අනුන් වැඩියට කරනක තමන් කරන්න යන්නේ දක්ෂ වෙන්න ඕනේ අනලස් වෙන්න ඕනේ හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මම මේ පොළොට බරක් වෙලාද ඉන්නේ මේ කෑමට ජීවත් වෙන කෙනෙක්ද නැත්නම් ජීවත් වෙන්න ඕන නිසා කන කෙනෙක්ද කියලා බලන්න ඕනේ මේ අඳින්නේ විලිවහ ගන්නද එහෙම නැත්නම් අනුගේ කාමයේ අවුස්සන්නද කියලා බලන්න මේ ගියක් තියෙන්නේ සීත වාත කෝප නැති කරගන්න මිස ලෝකෙට ප්‍රකාශයද කියලා බලන්න බෙහෙත් අප්පාවිච්චි කරන ලෙඩ සනීප කරන්න මිස වෙන කාරණාවකට නෙමෙයි. ආන්නේම නැතුව ඒකට අනලසුනේ නැත්තම් අපි කොයි වෙලාවෙ රැල්ලට අහුවේද දන්නේ එතකොට රැල්ලට වැටෙනවා. ලෝකයේ තියෙන සම්පූර්ණ මේ දේවල් පිළිබඳව මම අපෑම. ඒ මොකද අද ලෝකේ දුවන්නේ ජනමාධ්‍යවලින්. මේකේ දුවන්නේ මේ মালටි මිලියන් නැත්නම් කෝටි ප්‍රකෝටි වලින් හැදිච්ච කම්පැනි වලින් ඒගොල්ලෝ අවුරුදු 20කට කලින් සැලසුම් කරන්නේ අපි අඳින්න ඕනේ ඇඳුම මේකයි කියලා. අපි හැසිරෙන්න ඕන ආකාරය මේකයි කියලා ඒකල ජනමාධ්‍යෙන් මේ ක්‍රම වලට දැම්මට පස්සේ අනී අර ගමේ ඉන්න අහිංසක මිනිස්සයා ඉතින් පලාකොළ මිලි තුන හතරක් විකුණලා ගිහිල්ලා අර මොනවා හරි ඇඳුමක් අරගෙන ආවිල්ලා ඇඳලා බඩටපත් නැහැ ඇඳුම. බඩට ලුණු කැඳ පස්සට විල්ලුද කියලා කතාවක් තියෙනවා ගමේ. බඩේ ලුණු කැඳවත් නැහැ මොකද ඒක කෙරුවොත් එimhe අර විල්ලුද ඇඳුම ඇඳ ගන්න හම්බ වෙන්නේ නැති නිසා මෙහෙම ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒක අනලස් වෙන්න ඕනේ. සෝයි තත්ත්ව දක්වෝ අනුසෝ සම්පජානෝ හොඳ ඥානයක් පාවිච්චි කරන්න ඕනේ මම මේ අනුන්ගේ ඇහෙද ජීවත් වෙන්නේ එහෙම නැත්නම් මම මේ දේවල් පාවිච්චි කරන්නේ මගේ ජීවත් වීම සඳහාද ප්‍රයෝජනේ සඳහාද කියලා එහෙම නැත්නම් අපි අනුන් නටන නැටුමකට අනුන් සන්තෝෂකරනද එහෙම නැත්නම් අපි චිත්‍රපටයක රංගපාන කෙනෙක් වගේ නාට්‍යයක රංගපාන කෙනෙක් වගේ අනුන් සන්තෝෂකරන ජීවත් වුණාට අන්තිමට 60 70 වුණාට පස්සේ තමන්ට තමන් ඉඳුරන් දුර්වලලා ආපහු එනකොට නටපොතගුලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. එනිසා එතන සම්පජානයිති ඇති වෙන්න ඕනේ පතිස්සතෝ මනාකොට පීඨපු සතියක් ඇති කර ගන්න ඕනේ බුදුහාමුදුරු කියනවා මෙන්න මේ දේවල ප්‍රමාණය දැනගෙන ආරපිරිමැස්මෙන් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම තමයි බුදුහාමුදුරු දකින අන්තිම පැරණිම චාරිත්‍රය හොඳම චාරිත්‍රය බුදුරජාණන් මේ 512000ක් 12000කුත් 289ක් බුදවරු දැකලා සඳහන් කරන සෑම බුදු කෙනෙක්ම අත නෑර දේශනා කරනවා මේක මේ ලෝකේ අපි ලෝකෙට බරක් නොවි ජීවත් වෙන්න නම් අපි පාවිච්චි කරන ප්‍රමාණ කැම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් සහ බේත්වල පිළිබඳව මාත්‍රාව දන්නේ නැති වුණොත් අපි කෙලවරක් කරගන්න බැරි කර්ම රාශියක් රැස් කරගන්නවා පරිසරය කෙලසනවා චිත්ත දූෂණ තත්ත්වයටපත් වෙනවා සීලය පිළිබඳව අපිට වග කියා ගන්න බැරි වෙනවා සමාධියක් අවදාකවත් ගන්න හම්බ වෙන්නේ ඒ විතරක් නෙවෙයි අපි දන ගන්න මැරණකම්ම දන ගන්න පුළුවන් වෙන්නේ ආමිෂ සුඛේ විතරයි අපිට කවදාකවත් මේ නිර්ආමිෂ සුඛේ කියලා දැනගන්න හම්බ වෙන්නේ නැහැ මොකද අපි ඒ තරම්ම ආමිෂ සුඛෙට තියෙන ගිජු ගතිය නිසා ඒ නිසා ඒක පිළිබඳව පටිතද කර ගැනීම ඒක පිළිබඳව ප්‍රමාණය දැනගැනීමේ ක්‍රමය මම ඊ타ත්ම බුද්ධ ශාසනයෙන් පිටත දකින්නේ මේ බාලදක්ෂ ව්‍යාපාරේ. ඒ බොහොම බටහිර ක්‍රමයක් girl guide boy scout කියලා ඒ කියන ක්‍රමේදී බේඩන් පාල් සාමිවරයා කියලා දෙනවා එලඹ සිටි 100න් ගතකරන තමන් ළඟ තියෙන දේෙන් වැඩ ගන්න හැටි දැනගන්න. වෙන විදිහට තියෙන තැනින් පටන් ගන්න මේ තියෙන දේ ඇති. ඒ සඳහා දක්ෂ වෙන්න ඕනේ. අපි මේ තියෙන දේ වෙලාවට වැඩ ගන්න එකේ දක්ෂ වෙන්න ඕනේ. අනලස් වෙන්න ඕනේ. අරක නැහැ මේක නැහැ කියලා වැඩ නැතර කරන්නත් බෑ. සම්පජානකාරී වෙන්න ඕනේ මේ දේවල් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. සතිමත් වෙන්න ඕනේ මේවා දේවල් කරලා අපි මොකද්ද ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මේ ආධ්‍යාත්මය කියන්නේ කියන එක අමතක කරලා මේ ලෝකයා පෙන්වන නාටකම් වලට නටන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දිහාට හැරෙන්න වෙන්නේ නැහැ. නැත්තම් නිර්ආමිෂ සුඛයකට මග්කීමකට යා ගන්න බැරි වෙනවා. ඉතින් මේකෙදි මේ ථේරවාද නිකාය අපේ ඉතාමත්ම මේ මේ අදහස බඩතුලේ සංගවාගෙන යනවා වගේ රැකගෙන ගිහිලා තියෙනවා. අද අද මේ මේ தത്വයට තියෙන ප්‍රධානම බාධාව තමයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩිවීම. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ ඉන්න කාලෙත් භික්ෂුන් වහන්සේලා ඊටාම නිහතමානීව තමන් පින්න පාතේ ගිහිල්ලා පාංශකූල සිවුරකින් යැපිලා ගහක් මුල වාඩි වෙලා බණ භාවනා කරන ගත කරනකොට මාරේ හරියට කරදර කරලා තියෙනවා ගස් වල ඉඳගෙන භූත සෙල්ලම් දාලා බය කරවලා নানা ප්‍රකාර දේවල් කරලා ඔය කර්ණිමිත සූත්‍රයේම දේශනා කරන්නේ මේ වගේ තැන්වල. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහිලා කියනවා සරුවචන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ මේ භූත දෝසයි. ඉතින් බුදුහාම කියනවා ඒකටම ගිහිලා එතනම භාවනා කරපන්. එතකොට බෝක හරහා යන්න පුළුවන් ඊට පස්සේ ওই ප්‍රශ්නේ එන්නේ. එතකොට ඔය මිනිස්සුන්ට උදව් කරයි කියලා භික්ෂුන් වහන්සේලාට මේ නියතමානිකම උගන්ලා තියෙනවා දිගටම. නමුත් මාරේ අන්තිමට කල්පනා කරලා බැලුවඩු මේ මොන જાතියෙන් ගැහුවත් මේ ਸਰුවචන් වහන්සේ ගෝලයන්ට ගහන්න බෑ. ඊට පස්සේ ලාභ සත්කාර දෙන්න පටන් ගත්තා. ඒකෙන් පස්සේ වැටුණා. ඒ නිසා අපිට බුද්ධ ආගමට ගහන්න අන්‍යාගමිකයට ඕනේ නම් ප්‍රධාන දේ තමයි සම්මානක දෙන එක. ලාභ දෙන එක, සත්කාර දෙන එක අහුවෙන්නේ නැති යකෙක්ට. ඒ නිසා අපි අද ඉන්න ශාසනය, අපි අද ඉන්න භික්ෂු ශාසනය හෝ මේ ශාසන වැඩ කටයුතු කරන ඇත්තුන්ගේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක વિશેයි ප්‍රමාණ දන්නේ නැත්නම් අපිට නිවන වලහෙනවා. නිසා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා අඤ්ඤායු වික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. ලාභ සත්කාර વિશે මේ පැත්තට යනවා නම් නිබ්බාන ගාමිනී පටිපදා අනිත් පැත්තට යනවා. ඉතින් මේක ආර්ථික විද්‍යාවේ පාඩම් වල අපිට උගන්වයි කියලා හිතන්න අමාරුයි. දේශපාලන විද්‍යාව මේක උගන්වයි කියලා හිතන්න අමාරුයි. සමාජ විද්‍යාව මේක උගන්වයි කියලා හිතන්න අමාරුයි. මේක තන්නේ කර ආධ්‍යාත්මයක් තියෙන මේක තනි කරම ආගමික පැත්තක් තියෙන්නේ. ඉතින් ඒක කිව්වත් හිත් වදින්නේ එහෙම නැත්නම් ඒක වටින දෙයක් කියලා තේරෙන්නේ කලාතුරකින් කෙනෙකුට මුග දෙනෙක් හිතන මේ අනවශ්‍ය නීති දාලා අපිව මේ අත්කිලමතාන යෝගයට දාන්න හදනවා එහෙම නැත්නම් අපිට මේ තියෙන සැපත් මේ සීමා කරන්න හදනවා මේක ඊර්ෂ්‍යාවට කරන කතාවක් කියලා තමයි හිතන්නේ නමුත් භාවනා ජීවිතේ නම් ඉදිරියට යනකොට එnde ende ende ende ende තමන් ඒ චාම් ජීවිතය සරල ජීවිතය නැත්නම් ප්‍රයෝජන සලකලා ගත කරන ජීවිතයේ තීරුම් අරගත්තේ නැත්නම් උදුමාකාර සංකරතා සංකීර්ණතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ නිතර කල්පනා කරන්න ඕන තමන්ගේ සතිය සමාධිය විතරක් නෙවෙයි ඒවයි තාමත්ම සියුම් චෛසික ධර්ම. නමුත් හැසිරෙනකොට අපි ලෝකයේත් එක්ක පරිසරයත් එක්ක ගත කරනකොට අපි කොච්චරක් පරිසරය කෙලසනවද? එහෙම නැත්නම් කොච්චරක් පාරිභෝගිකත්වයට වැටෙනවද කියලා බැලුවොත් ඒ එකක්වත් නරක ප්‍රතිඵල නොදී යන්නේ. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕන අපි ප්‍රමාණය දැනගන්න එක මේක භෝජනේ මත්ඤ්‍යතාවය කියලා කියනවා ගන්න ආහාරේ ප්‍රමාණය දැන ගැනීම ඒක විතරක් නෙවෙයි අනෙකුත් ඒ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන හතර පැත්තේ නැත්තම් ගී යත්තන්ගේ පැත්තෙන් බලනවා නම් ඇඳුමේදී ආහාරයේදී ගෙවල් දොරවල් වල සහ බෙහෙත් පිළිකර පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනීය සලකලා කටයුතු කරනවා හොඳට ඕම ඇති. එනිසා එක පාරක් මට මතකයි මේ සෞඛ්‍ය ඇමතිවරයෙක් කතා කරා අපිට එන පුංචි පුංචි රෝගවලට අපි අත්බේත් කරගන්න පරණ ක්‍රමේ දන්නවනම් මේ ස්පිතාලවල මෙච්චර පොලිමක් හිටින්න විදියක් නැහැ. අපි එකක්වත් කරන්නේ පොඩ්ඩක් කුරුලාවක් ආපු ගමන් පොඩ්ඩක් කැස්සක් කිබිසක් ආව ගමන් දූවන ගිහිල්ලා ඉන්න දක්ෂම ස්පෙෂලිස්ට්ව කන්සල්ට් කරනවා. ඉතින් කන්සල්ට් කරුවට පස්සේ ස්පෙෂලිස්ට් කවදාහක්වත් අමාරු ලෙඩෙක් හම්බෙන්න වෙලාවක් නැහැ. මොකද සල්ලි තියෙන පිස්සු රාශියක් ඇවිල්ලා පොලිමේ ඉන්නවා. ඉතින් දොස්තරත් ඉතින් කට ඇරෙනවනේ සල්ලි වලට. අන්තිමට එන්නේ ඉතාලම දක්ෂ දොස්තරලා අර නිකම්ම නිකන් Tamange හැම ගැන සලකන ඔය වගේ කට්ටියට ගත කරන්න පටන් ගන්නවා. ඒ නිසා හරියට ඒ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන ලංකාවේ තියෙන සෞඛ්‍ය හොඳටම ඇති කියලා තියෙන උග්‍ර මේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒ කවදාකවත් වෙන්නේ ඉතාමත්ම හුඟක් සල්ලි තියෙන මිනිස්සු අර ඉතාමත්ම දක්ෂ දොස්තරවරුන්ට සල්ලි මාර්ගයෙන් ඒගොල්ලෝ පැත්තකට කරගන්නවා. අත්‍යවශ්‍යම ඒ අත්තන්ගේ අවධානය ලක්විය යුතු විශාල පිරිසක් ඒ නිසා අයින් වෙලා යනවා. එකපාරක් මේට ආවයි ඇස් පිළිබඳව විශේෂඥවරියක් තාමත්ම චාම් දානෙට ආවේ ඊට පස්සේ මං කෝ නෝන මාත්‍යෝ දැන් ඕගොල්ලෝ මේ වෛද්‍ය විද්‍යාව පාස් කරගෙන MD අරගෙන ඔක්කොම සෙල්ලම් කරනවා මෙච්චර වාට්ටු ගානක් තියෙන ඔක්කොම තියෙනවා නමුත් ඇස් රෝග වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ නේද කියලා ඇහුවා. පහසුකම් ඔක්කොම තිබුණත් එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් ආ කිව්වා මට උත්තරයක් දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඕකේ කාරණා දෙකක් තියෙනවා. මිනිස්සු ඉස්සරට වැඩි ඇස් ගැන උනන්දුව වැඩි. සයිතාමත්ම පුංචි කාලෙම ඇස් පරීක්ෂා කරනවා. ඒක නිසා ඒවට සලකන නිසා විශාල වශයෙන් පෙන්වනට ප්‍රධාන ඇස්පෙනීමේ අඩුවක් පහඩුවක් වෙලා නැහැ මිනිස්සුන්ගේ අර උනන්දු වැඩිකම නිසායි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අර බාහිර ඔපේට එහෙම නැත්නම් මේ ආමිෂයට බුද්ධමාහාර උනන්දුවක් අද ඒ හා සමානව ආධ්‍යාත්මයේ පැත්ත සෝදාපාලුනවා. ඒක නිසා එවැනි අර කාමයට ඇදෙන සීමාව දන්නතෝ කිරිදෝන ගොපල්ලෝ ඉන්න ලෝකෙක යම් කිසි කෙනෙක් තමන්ගේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව ගැන හිතනවනම් අරිඹුවක්වත් දශමයක්වත් අබමල් රිනුවක්වත් ඒක විශාලම විශාල පෙරලියක් තමයි. හැබැයි වෙනසක් තමයි. ඉතින් එහෙම පෙළඹිලා උනන්දු කරන කෙනාට දක්වන්න තියෙන උප්පරීම සහයෝගය දක්වන්න ඕනේ. මොකද ඒක කරන්න නම් බෑ කවදාකවත්. උනොත් අගේ කරන්න පුළුවන්. උදේ කෙනෙකුට ඕන තරම් අයිතිවාසිකමක් තියෙනවා Tamanට ඇති පරිදි කාමයේ ගත කරලා වැඩ කරන්න. නමුත් බුදුරජාණන්සේ දන්නවා මේක ඒකාන්තයෙන්ම ලුණු අතුර බොන්නා වගේ වැඩක්. ඇයිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ වැඩක්. ගිනි අඟුරක් අත දනවට අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. ඒ නිසා ඒ ප්‍රමාණය දන්නේ නැති වුණොත් ඒ පුද්ගලයා පරිසරයත් කෙලසලා හිතත් කෙලසගෙන ලෙඩ රෝගත් හදාගෙන මනසත් නරක කරගෙන ලද මනුස්ස ජීවිතෙන් පිරිනව. ඒ නිසා දෙමාපියන්ට යුතුයකමක් තියෙනවා. ඒ ප්‍රමාණය එහෙම නැත්නම් පමණ දැන පාවිච්චි කිරීම. ආධ්‍යාත්මීය ගරු කරන ආගමික නායකයන්ට යුතුයකමක් තියෙනවා. නමුත් මට සැකයි දෙමාපියෝ ඒ ආදර්ශය දරුවන්ට පෙන්වනවා. එහෙම නැත්නම් ඒ ආගමික නායකවරු ඒ ආදර්ශය පෙන්වනවා කියලා. නමුත් මේක නිදහස කාරණාවක් කරගන්න එපා. තමන් පුද්ගලයෙක් වශයෙන් අපිට අම්මා තාත්තා කියලා දුන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දුන්නේ කියලා නිදහසට කාරණාවක් කරන හරියන්නේ නැහැ මොකද වරද්ද ගත්තොත් තමනුයි ඒකට වන්දි ගෙවන්න වෙන්නේ. නිසා හැකි ඉක්මනට පරිතද කරගන්න ඕනේ. පරිත්‍යාග කරගන්නවයි කියලා කියන්නේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. නමුත් ඉන් එහාට යන හැම වෙලාවකදීම ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් කර්ම රැස් වෙනවා. මේ ආධ්‍යාත්මික සුඛයක්, හිතේ ඒකාග්‍රතාවයක්, සමාධියක් වෙන විදිහට කියනවා නිර්ාමිෂ සුඛයකට සම්පූර්ණ අකුල් වෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණය දැනගෙන පාවිච්චි කිරීම භික්ෂුවකට විතරක් සීමා කරන්න නරකයි. යෝගාවචරයේ එහෙම නැත්නම් තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අත්කුසලයේ සලකන හැම කෙනෙක් විසින්ම තනි තනිව පාවිච්චි කළ යුතු දෙයක්. හැබැයි තාමත්ම භයානක දේ මේ තමන් රකින්න ප්‍රතිපත්තිය අනුන් රැකිය යුතුයි කියලා පටවන්න ගියොත් නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. නිසා මුළු ත්‍රිපිටකයේම කියපු සුදු මහත්තයෙක් කියලා තියෙනවා සරුවචනාංශයේ කිසිම කෙනෙකුට ශාසනය ඇතුළත දේශපාලන බලතලයක් දීලා නැහැ කියලා. මම මෙහෙමයි උඹ එහෙම වෙන්න ඕනේ කියලා කිසිම තැනක නැහැ. බුදුරජාණන්සේ කියන්නේ මේක ලස්සන පෙන්ලා දෙනවා ඇස්සැත්තෝ දකිත්වා. කන් ඇත්තෝ අසත්වා. මොලේ ඇත්තෝ අටහ ගතිත්වා කියන මිසක්කා ඒ මේක දැනගත්තේ නැත්නම් ඒක දඬුවම් කළ යුතුයි, පටවන්න ඕනේ, පවරන්න ඕනේ කියන එකක් නැහැ. ඒ නිසා අපි මේ වගේ පිරිසක් හරි කමන්නේ මේ මේ විදියට අල්පේච්ඡ ජීවිතයටපත් වෙලා ශක්ති ප්‍රමාණයෙන් දාහනේ දීගෙන සිල් රැකගෙන භාවනා කරන ගත කරන එක පිළිබඳව අපි පුළුවන් තරම් හිතන්න මේක විශාල අපිට ලැබිච්ච ලාභයක් ඒක ඇත්තට මේ ජීවිතයේ කරපු එකක් නෙවෙයි පෙර පිනකින් හම්බෙච්ච දෙයක් අපි මේ ජීවිතේක පොඩ්ඩක් තනවා වඩා ගන්නවද ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරනවද කියන එක භාවනා කරන කෙනාට නම් ඍජුවම සම්බන්ධ වෙනවා ඒ දේ දන්නේ නැතුව භාවනා කරන්න බැලුවොත් එහෙම අර ඇයිදල් කූඩකට වතුර පෙරවන එක තමයි තියෙන්නේ. නමුත් සාමාන්‍ය වුණත් අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන ගිහියා එහෙම නැත්නම් මේ බණක් භාවනාවක් චිත්ත විවේකයක් බලාපොරොත්තු වෙච්ච කෙනා මේ අලියන කවුළු වහන්න නැතුව මේ කූඹි යන කවුළු වහන්න යන්න එපා වැහුවට හරියන්නේ නැහැ. ඒක තමයි 10 වෙනි කාරණාව ඒක සාමාන්‍ය සමාජික කාරණාවක් 11 වෙනි කාරණාව සරුවචනංශය සඳහන් කරන්නේ කතංච බික්ක වේබික්කු තේරා යා මේ තෙරුණාංශ නමක් ඒ වගේම රත්තඤ්ඤු චිරපබ්බජිතෝ සංඝපිතරෝ තස්ස පරිනායකා තී අතිරික පූජාය පූජේතා හොಂತಿ යම් කිසි කෙනෙක් භික්ෂුවක් වශයෙන් කතා කරන මේ කියන්නේ අපි ගෝපල්ලා ගැන බැලුවොත් තමන්ගේ ගෝ හරක්පත්තේ ඉන ගෝ පරිනායකයෙක් කියන ප්‍රධාන ගවයා ගෝ පරිනායකේ නම සඳහන් කරලා තියෙන්නේ අන්න ඒ ගවයාට අතිරේක පූජාවෙන් පූජා කරන්න කියලා තියෙනවා. එහෙනම් අනික් අයට වගේ සලකන්න එපා විශේෂ කරලා සලකන්න ඉගෙන ගන්න ඕන ගෝපල්ලා. එහෙම නොකළොත් ගාපට්ටියට ඒ ගවයාගේ තියෙන අධිකාරී ශක්තිය කැඩලා යනවා. නිසා යාට පහසුකම් දෙලා ඒ ගවයට දෙන්න ඕනේ ගවපට්ටිය පාලනය කරගන්න. ඒක හරීම ලස්සනයි. මේ ප්‍රධාන ගවයෙක් එක්ක බලනකොට මම මේ කියන ගාලික බැඳගෙන ඇති කරන හරක් නෙවෙයි. පට්ටි වශයෙන් ඇති කරන ගවයන්ගේ බුදුරජාණන්සේ බොහොම ලස්සන උපමාවක් දෙනවා. ඒක කුළු ගැන්වෙන විදියට සමහර වෙලාවට ගම්නින් ගංගා නිම්නයක තන කාල වැඩෙන හරක් ගවයෝ ගවපට්ටියක් මේ නිම්නයේ තනකොළ වේලිලා යහ නිම්නයේ තනකොළ හොඳට නිල්ල තියෙනවා නම් ඒගොල්ලෝ වරින් වර ගඟ පීනගෙන ඒගොඩට යනවලු. ඒගොඩට යන්න ගියාම එවැනි තීන්දුව ගන්නේ මේ කියන්නේ හරක් ඇති කරන කීකරු කරපු හරක් නෙවෙයි වල් හරක්ගේ ඒ සංඝ මේ ගෝපරිනායකයා තමයි. ඉතින් එයා ගවරල මෙහෙවනවලු ගඟ යුරට. ඉතින් ගවරල මෙහෙවනකොට ඒකේ ඉන්න නෑම්බියෝ නාම්බෝ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ගාව පරිනායකයා කොහටද මෙහෙවන්නේ කියලා. ඉතින් අර නෑම්බියෝ නාම්බෝ නඩේ කොහොමඩක්වත් ඉස්සරහට වෙලා වැඩ පෙන්වන්න හදනවනේ. නෑම්බියන් ඉදිරියට නාම්බෝ කොහොමඩක්වත් වැඩ පෙන්වනවනේ. එහෙම නාම්බ පෙන්නකොට නෑම්බියන්ටත් නිකන් මොකද්ද මොකද්ද වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ ඒ අත් දුවගෙන යනවලු අර ගෝපරිනායකයා ඉස්සර කරගෙන වතුරට. ගිහිල්ලා අඩියක් තියනවලු දෙකක් තියනවලු ධනක් විතර වතුර වෙනකොට පස්සෙන් පස්සට එනවලු. එතකොට ඊ ගාවට නායකම ගන්න හදන ගොන්නු ඉන්නවනේ. ඒ ගොන්නු කරන්නේ අරිටත් වැඩි ටිකක් ඉතාලට කියලා උඹලා ඊලන්දාරිකාන්තේ උනාට පේනවනේ වතුර දකින්නකොට පස්ස ගහනවා කියලා ටිකක් කරනවා. කරබෙල්ල ළඟට යනකොට ඒගොල්ලෝ ආපහු වෙනවා. අර ගෝපරිනායකයා ගානක් දිගටම ගිහිල්ලා ධනක් කිරුණත් ඔලුවට යට වුණත් එයා ඉස්සරහට ගිහිල්ලා දම්බි ගහකට යනකොට අර දෙවෙනි තැන ගන්න හදන ගවයන් හිතනවලු යාට පුළුවන් නම් අපිට බැරිද කියලා ඒගොල්ල පිටිපස්සෙන් යනවලු. එතකොට නාම් බණ්ඩ පොඩි ධෛර්යයක් වෙනවා ඒගොල්ලෝ යනවා. එතකොට නෑම්බියොත් පිටිපස්සේ යනවලු. එතකොට දෙන්නුත් යනවලු අන්තිමට ගෝ පරිණායකයා මූලිකත්වය දුන්නාට පස්සේ එදා වදපු වැස්සිත් ඒ වදපු පැටියත් පස්සේ යන තරමක් අර ගෝ පරිණායකයාගේ තියෙන නායකත්වය තුළ තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. එයා ගැම්ම ඇති කරලා දුන්නා පස්සේ රැල්ල දිගේ යනවා. අන්න එවැනි ගතියක් තියෙන නිසා ගෝපාලකයා නිතරම ඒ ප්‍රධාන ගවයට ගෝපරිනායකයට ගෝපරිනායක කියන තමයි සඳහන් කරන්නේ ගෝපිතර කියන්නේ පියා කියලා සඳහන් කරනවා. අතිරේක පූජා කරනවා. ඒ වගේ තමයි භික්ෂුවක් නැත්නම් යෝගාවචරයේ තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ රත්තඤ්ඤෝ චිර පබ්බජිතෝ සංඝපිතරෝ උංගා ශාසනය ගැන හැඟීමක් ඇති චිර රාත්‍රඥයි කියලා කියන්නේ හොඳට වයසයි කියන එකයි චිර පබ්බජිතෝ පැවිදිලා උංගා කල් ගියයි කියන එකයි ඒ වගේම සංඝපිතරෝ දැනටත් සංඝයා අතර ප්‍රසිද්ධ ප්‍රධාන තැනකට පීතෘත්වයටපත් වෙච්ච කෙනෙක් හිටියොත් ඒ කෙනාට අතිරේක පූජාවෙන් පූජා කරන්න කියලා තියෙනවා. ඒවා පූජා නොකළොත් ඒ යෝග ජීවිතයේ පිදිය යුත්තන්ට පිදීමේ දුර්ලකම පිදිය යුත්තම් මේ පුදණේක ඊටාම උසස් ගුණයක් ඒ ගුණය කෙරු නැත්තම් ඒ කෙනාට අර ඒකට කියන්නේ මේ ගුරු මුෂ්ටිය කියලා. ගුරු මුෂ්ටිය කියලා කියන්නේ ඊ타ත්ම මේ ජීවිතය පිළිබඳ ලෝකය පිළිබඳ දන්න අත්‍යන්ත රහස් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම අපේ බුද්ධ ශාසනයේම උපනිෂත් නැහැ. රහස් සංගගන යන එකක් නැහැ. නමුත් මේ හොඳටම තලතුණා වෙච්ච කෙනෙකුට තේරෙනවා මේ කොහාටද යන්න හදන්නේ කොහොමද යන්න හදන්නේ මේක කොහොමද කරන්න ඕනේ කියලා. නමුත් ඒක තේරුම් කරලා දෙන්න න්‍යාය කරව නැහැ. ඒක කිරුණාට කාටවත් තේරෙන්නේ නැහැ. මේ පුද්ගලයා නායකත්වය තුලින් තමයි ඒක දෙන්නේ. ඉතින් ඒක නිසා එවැනි කෙනෙක් ඉන්නවනම් එවැනි කෙනෙක් දන්නවනම් ඒකට අතිරේක පූජාවෙන් පූජා කරන්න කියලා කියනවා. එයත් සාමාන්‍ය කෙනෙක් ඒක නිසා එයාටත් හම්බ කරන කණ්ඩ ඕනයි කියන වගේ පහත් කළ සලකන්න එපයි කියලා තියෙනවා. අන්න එහෙම කෙරුවොත් ඒ පූජා කරන එකට විතරක් නෙවෙයි මුළු සමාජෙටම මහ විශාල සේවාවක් සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරයේ ගැන කතා කරනකොට මේක බුදුරජාණන්සේ පරිණිරවාණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා අපරිහානීය ධර්ම දේශනා කරනට නිතර වග බලා ගන්නයි කියලා සංඝයා ඉන්න තැනක නම් Tamange ස්ථානෙට වැඩිමහල් සංඝයා එහෙම නැත්නම් තලතුණා කට්ටිය නිතර නිතර එන්න හදාගන්නේ කියලා. එතකොට ඉබේම Tamanට උපස්ථාන කරන්න වෙලාවකොත් හම්බෙනවා, බණහන්න වෙලාවකොත් හම්බෙනවා. වෙන කල යුතු කාරණා කරනකොට මහා පිටිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා හැම වෙලාවෙදීම යෝග ජීවිතයක් ගත කරනකොට Taman කල්යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන් Tamanට වැඩි බණ දහම් දන්න භාවනා කරපු අය වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැපකිරීමේදී මොකද්ද මේ සංඝ පිටරෝ චිරරාත්‍රඥ කෙනෙකුට සලකනවායි කියලා කියන්නේ බුදුජානන්සේ කියලා කියන්නේ මේ දුම් අල්ලනවා උණු වතුර අල්ලවතර දෙන එක නෙවෙයි. නොවෙන්නේ නොවේයි. බුදුන්සේ කියන්නේ නිතරම ඒ අත්තන්ට මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම පවත්තන්නේ කියලා. ඒ සංඝ පිටරුන් වහන්සේලා විශේෂයි නිතරම මෛත්‍රී පතුරවන්නේ කියලා මනසෙන් අනේ මේ ඇත්තෝ නිසානේ මේ අවුරුදු 2600ක් මෙච්චර මේ ගැඹුරු ධර්මයක් අප කරා පැමිණුනේ. ඇත්තෝ මේ වැඩ කරන්නේ කවදාකවත් ලාභයකට සත්කාරයකට සම්මාන සිලෝකර සරකලා නෙවෙයි. ඒ වගේ මේවා මේ කැට කරලා ඉන්ජෙක්ෂන් එක දාලා ඔපරේෂන් එකක් දාලා දෙන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් ඒ ඇත්තෝ කොහොම හරි ක්‍රමවේදී හොයලා නන්නාඳුන් ණයට මේක බෙදලා දෙන නිසා අවුරුදු 2600ක් මේක පැවතුණා. අනේ ඒ කෙනා එච්චර වෙහෙස ගන්න කෙනා මේ චිත්තක්ෂණේ මම තරම් නැත්තම් මේ මම ඉන්න මට්ටමකටවත් සහනශීලී තත්වක ඉන්නවද? එහෙම නැත්තම් අනේ මට තමන් ඉස්සලා තමන් සුවපත් කරගෙන අනේ මේ වාගේ සාන්තියක් මේ වාගේ සුවයලවන ගතියක් මෛත්‍රියක් කරුණාවක් ඒ අතරත් වේවා වෛරයක් කවදාකවත්ම වේවා කියලා නිතර මනෝ කර්ම පාතන්නේ කියලා කියන මෛත්‍රී මනෝ කර්ම වචනයකින්පත් හැම වෙලාවෙදීම ප්‍රිය උපදවන වචන කතා කරලා ඒ සංඝ පරිනායකවරුන්ට සලකන්නේ කියනවා කාය කර්ම කියනකොට නම් සාමාන්‍යයෙන් අපේ තේරවාදී කියලා තියෙන්නේ උණුදී අවශ්‍ය නම් උණුදී ඇල්දී නම් අවශ්‍ය අවිද්‍ය දැහැටි දඬු පවර්ලා දරදී වලින් උපස්ථාන කරන්න කියලා. අවශ්‍ය දේවල් ගෙනත් දෙන්න කියනවා. අන්න එතකොට මේ සංඝ පරිනායකයන්ට මේ ඉදින්දා වැඩ ගැන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට පිරිසකට නායකත්වයේ දීම පිළිබඳව ඉඩ වේලාවක් ප්‍රස්තාවක් ලැබෙනවා. ඒ නිසා අඛණ්ඩව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ අතින් බලනකොට මේ අවුරුදු 2600 ලංකා ඉතිහාසය අරගෙන බැලුවත් ඒ කියන්නේ ਸਰුවචනාංශයේ පිරිනුවම් පාන අවුරුද්දෙම තමයි විජේ කුමාර ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එදා ඉඳලම අපිට ඉතිහාසයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 236 කට විතර පස්සේ තමයි දැනට පවතින ඉතිහාස ක්‍රමයේ හැටියට මහින්ද මහරහතන් වහන්සේ මේ ශාසනය මේට ගෙනලා තියෙන්නේ. එදා ඉඳලා මේ වෙනකන් කොච්චරක්නම් අපට ගිනිබිය, ජලබිය එහෙම නැත්නම් දුර්භික්ෂ සතුරු ආක්‍රමණ නානා ප්‍රකාර දේවල් සිද්ධ වුණා. අනේ දේවල් වෙද්දි මේ සංඝ පිටුන් වහන්සේලා පුදුමාකාර විදියට ඒ සියල්ලම රජුරණ බාර දීලා මේ ධර්මය කොහොම හරි කරලා රැක ගන්න ගත්ත උත්සාහය නිසා අද අපිට මේ වගේ ලෝකේ කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැරි අත්‍යන්ත ගැඹුරු රහසක් අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඇවිල්ලා තියෙනවා ඉන්දියාවේ ඉන්දියාවේ ලංකාවේ ඔය බැමිනිටියා සහාය කියලා එකක් ඒ කියන්නේ කැලේ ඉතුරුනා නම් ඉතුරුනේ කර ගහ විතරයි කියලා තියෙනවා. අනිත් සෑම ගහක්ම මැරලා තියෙනවා. පුරුෂයන්ගේ ධාතු ශක්ති නැති වෙනකම්ම ආහාර ලැබිලා නැහැ. ස්ත්‍රීන්ද දරුවන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 7ක් එක දිගටම වර්ෂාව නැහැ. අන්නේ මින්න කාලේ ඒ සංඝයා වහන්සේලාට පින්ඩපාතයට ගියාට මොනවාක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු දුර්භික්ෂයි. ඉතින් අර සමාහට නෙළුම් දණ්ඩක් වගේ දෙයක් ආහාර අරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ අන්තිමට ඇවිද ගන්න බැරිලු පින්න පාත කරා. ඉතින් එතකොට අර කටපාඩමෙන් හිටපු මේ ශාසනය එතකොට ගෙනා කටපාඩමෙන් නෙවොත්පත් මොනවාක්වත් තිබුණේ ඒ සංඝයා වහන්සේලාට අර පොඩි නමලට පොත් කියලා දෙන්න වෙලාවක් නැතුව කියා ගන්න බෑ හිටගෙන ඉන්න බෑ. ඒ තරමටම දුර්වලයිලු. එතකොට කරන්නේ ওই මහවැලි ගංගා ඉන්නේ වගේ වැලි තලාවේ ඒ අඩියක් විතර හාරනකොට ගඟේ ගඟේ පතුලේ ඒ වතුර පොඩ්ඩක් තියෙනවා. ඒ නිසා එතනම වතුර බීලා එතනම වැටලා වැල්ලේ ඉන්න ගමන් වැල්ලේ පුංචි බිංගයක් හාරලා අතින් හාරලා ලොකු ආමඳුරෝ ඒකට කට තියලා ඒ සූත්‍ර සජ්ජහන කරනට ඒ හිලේ එහා කොනේ පොඩි ආමඳුරු බුද්ධියගෙන කන තියාගෙන මේ කියන බණ සජ්ජහන කරලා තියෙනවා. විශාල පිරිසක් බය නිසා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. රජුරෝ දීලා තියෙනවා මම හිතන්නේ පහසුකම් බත්තල් බැඳලා ඉන්දියාවට යන. ඉතින් ඉන්දියාව ගිය පිරිස ඇත්තටම සුභික්ෂව ඉඳලා තියෙනවා. ලංකාවේ ඉඳලා තාම දුර්භික්ෂව ඉඳලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 7 ගියාට පස්සේ ඉන්දියාවේ ගිය සංඝයා වහන්සේලා මෙහි ආවිලා රජුරෝ විශාල ප්‍රයත්නයක් කරලා තිනවා මෙහෙදි නැති වෙච්ච ධර්ම කොටාස නැවතත් ඉන්දියාවේ ගිය අයගෙන් නැවතත් මේක ස්ථාපිතය කරන්න දෙගොල්ල අතර පැවතිච්ච සම්මන්ත්‍රණයේදී අර දුර්භික්ෂය හරහා ගිය හාමුදුරුවන්ගෙන් සහ ඉන්දියාවට ගිහලා ආපු හාමුදුරුවන්ගේ කිසි වෙනසක් තිබුණ නැතිලු. දෙගොල්ලම එක විදියට මේක රැකගෙන තියෙනවා. ඒ කියන්නේ ඛණ්ඩ බොණ්ඩ නැතත් සියලු දේවල් නැති වුණත් මේ මේ ධර්මයේ මේක ඊගා પરම්පරාවට ගෙනියන්න තියෙන මේ තියෙන කැමැත්ත බුද්ධමාකාර විදිහට රැකලා තියෙනවා. ඉතින් එහෙම කරගෙන ආපු අයට මම දන්නා මගේ ජීවිතේ මේක මට ගොඩක් අදාළයි මොකද මම හරියට සංඝයාට බැඳපු බැනමු කෙනෙක්. සංඝයා වහන්සේලා දකින්නකොට මට පේන්නේ කරන වැරදි විතර විතරයි. ඒ කියන්නේ මේ මේ සිවුරක් අඳගෙන එහෙම සීලයක් ගන්නවන රකින්න ඕන නැත්තම් නිකන් ඉන්නවා කියලා කියන එක. නමුත් මේව ගැන අහනකොට පස්සෙනකොට විශේෂයෙන් මට ඒක ප්‍රධාන වෙනසක් ඇති වෙනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ දිහා බලනකොට කටපුරා කියන්න පුළුවන් චිරාත්‍රඥයි සංඝ පිටර කෙනෙක්. ඉතින් බලනකොට මට තේරෙන පටන් ගත්තා අපි නිකන් මේ ඇඹිටිල්ලෙක් වගේ. මහා මේ නිකන් හිමාලය පර්වත ගාවට ගියේ. වැඩ පිළිවෙල දිහා බලනකොටත් ඒ කරන වැඩ දිහා බලනකොට අපි අපි ලැබලා තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලනකොට අලගු තියන්න බෑ. කරන හැම වැඩකම පුදුමාකාර පිළිච්ච ගතියක් තියෙනවා. මම ඒක මම හරියට බලන්න ඉතලම හැංගිලා ලොකු සාංශ වැඩ කරන හැටි මම එක දවසක් යනකොට මම සක්මන්ට යන හක්මන හරහා යන්න ලොකු සාංශ සක්මන හරහා යන්න ඕන පුස්තකාලට. මම යනකොට මේ නිකන් ගේ කුරුල්ලේ ගේ කුරුල් කුඩු කුරුල්ලක් හදනවා වගේ යනවා කබඩ් එක අරිනවා ආයෙම ගෙනල්ලා එලිපත්තේ මේ ජනෙල් පඩිය ගාව ලේන්සුවක් එළුවා ඊට පස්සේ ගිහලා ආයෙ ගිහලා තව ලස්සන canvas එකක් කැලක් ගෙනලා ඒ කුඩ එළුවා. එළිවලා ආයෙ මොකද්ද ආසනයක් ගෙනත් තිබ්බා. ගෙනත් ඉලිවර වෙලා මේ පොඩි ළමෙක් සෙල්ලම්ගයක් හදනවා. ටික වෙලා ගියාට පස්සේ බුදු පිළිමයක් ගෙනත් තිබ්බා. ඒක අතේ ගේන්න බැරි තරම් වෙවුල වෙවුල වෙලා ගෙනත් තිබ්බා. ගෙනත් තියනකොට මට එක පාට මම පැනලා කිව්වා සාංශ මම ගන්නම් කියලා. එතකොටයි දැක්කේ මම බලා ඉන්න බව. ඊට පස්සේ මම කිව්වා සාංශ මේක මේ ඔබ වහන්සේ අවුරුදු 90ක් වයසයි. මම එතකොට 36යි. නිසා මට කිව්වනම් මට මේ දේ කරලා දෙන්න පුළුවන්. ගේ hina වෙලා කිව්වා නෑ මම මේ ගොඩාක් වැඩ කරනකොට මට ගොඩාක් සතිය පිහිටනවා කිව්වා. මේ හැමදේම කෙරුවේ මං සතියෙන් තමයි කිව්වා. ඉතින් මට මොනවා කියන්නේ? අන්තිම ලංකාවේ ඉන්න හොඳටම කරකටේතු ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩිම පොඩි දරුවෙක් වගේ කරන හැම වැඩක්ම ඉතාමත්ම සීයෙන් කරනවා. ඉතින් මට හිතුණා අපි කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද ඒ වගේ ස්වාමීන් වහන්සේලමක් දැකලා මේ ඔය කපුරුකක් දැකලා බලනකොට ඒ ඒ වගේම තමයි ඒ ස්වාමීන් වහන්සේලගේ තිබුණ මේ මං කියන්නේ අනිත් පැත්ත කෙනෙක් දැක්කට පස්සේ පිරිච්ච ගතියක් තියෙනවා. ආසනයක වැඩ ඉන්නකොට හොබවනවයි කියලා වචනක් තියෙනවා. උන්වහන්සේ නිලය හොබවනවා, ඒ ආසනය හොබවනවා. ආයෙ මොකුත් නැහැ පූසෙක් ඉඳා වගේ තමයි. කවදාකවත් කැළඹිලි නැහැ. ඒක තියා බලනකොට ඒ ගෝපරිනායකයන්ගේ සංඝපත්නායක චිරරාත්‍රඥ සංඝපිතර කෙනෙක් දකින්න. ඉතින් එහෙම වෙනකොට මේ නිසන් මන්ට ආවට පස්සේ තමයි ගොඩක් මම මේක දැක්කේ. ඒ ස්වාමීන් වහන්සේට මේ සිව්දිසියෙන් ඇවිල්ලා මිනිස්සු කරන සැලකිල්ල දිහා බලනකොට මං හිතන කිසිම රජ කෙනෙකුට එච්චර සැලකුම් තිබුණයි කියලා. ඊට පස්සේ මම හිටිය අවසාන මොහොතේදී නිස්පිතාල නැති වෙනකොට එතකොට දොස්තරලා දෙන්නෙක් ඇවිල්ලා දරුවෝ වගේ උදව් උපස්ථාන කරුවා කොච්චර උපස්ථාන කරනවද කියනවනම් ඒ දෙන්නා MD විභාගයට පාස් වෙන විට දෙන්නම් පෙළුණා මොනම දෙයක්වත් නැහැ ස්වාමීන් වහන්සේ සැලකුවා ඊට පස්සේ ඉවරනාට පස්සේ මට හම්බුනාට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම දැකලා තියෙනවා හරියට මිනිස්සු මැරෙනවා නමුත් මේ ස්වාමීන් වහන්සේ විතර සැලකුම් ලැබපු කෙනෙක් දෙවික දෙවි ලෝකයක් මං හිතන්නේ නැහැ කිව්වා තියෙයි කියලා හැම කෙනෙක්ම පුදුමාකාර විදියට ඒ පේ වෙලා කටයුතු කරනවා. ඉතින් ඒකේ එකක් බලනකොට උන්වහන්සේලා පෙන්වන ආදර්ශයක්. ඒ වගේම අනික් ඉන්නත්ොත් සම්පූර්ණ වගකීමෙන් කටයුතු කරා. ඉතින් ඒක සාසනයේ ලොකු අලංකාරයක්. මේ මේ ලාභයක් ලබන්නවත් නම්බුකාරකමකටවත් නෙවෙයි. ඒ නිසා අපි හැම වෙලාවෙදීම ගරු කටයුතු කෙනෙක් ඉන්න ඕනේ අපිට පුද සත්කාර කරන්න. ඒ ලොකු සංසි ඉන්න කාලේ ඔය මෙහා පැත්තේ කුටිය හදලා දුන්නාට පස්සේ මයිත් එක විවිධකේ කතා කරන වෙලාවදී කියනවා මට බැරි වෙලා හරි හයියෙන් දොරක් වහුනොත් හරියට ලැජ්ජා හිතෙනවා. මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ මගේ මට තේරෙන්නේ මේ කුටියේ වැදගත් හාමුදුරු කෙනෙක් ඉන්නා වගේ මට වැඩිය ගොඩක් වැදගත් කෙනෙක් ඉන්නවා. මං ඒ චේදී හයියෙන් කැස්සනේ. මං ඒ චේදී හයියෙන් දොරක් වහුවනේ. මම ඒ චේදී මේ ලයිට් එකක් දැම්මනේ. ඒව කරන්න වටින්නේ මං වගේ කෙනෙක්. කියලා නිතරම තේරෙනවලු කවුදෝ මේ බොහොම බලවත් බොහොම වැදගත් කෙනෙක් ඉන්නවා. නිසා මම ඉන්නේ නිකන් හරියට මේ මේ මගේ කුටිය 16ක් වගේ කියලා කිව්වා. ඉතින් ගාක් විතර කරලා අහනවා මේ නමටත් එහෙම හිතනවා. මම කිව්වා හිතනවා ඔබ අත ඉන්නවද? නෑ නෑ ඒක නෙමෙයි මේ නම මම මේ කියන්නේ මම නිතරම කටයුතු කරනකොට මම මේ බොහොම වැඩි හිටියෙකුට උපස්ථාන කරන එක විදිහට තමයි කටයුතු කරන්න කියන්නේ. ඉතින් ඒකෙන් පේන දේ නිකන් සාමාන්‍ය විවහාරය බලන නෝන්ජල්කමක් වගේ. ඇයි අපිට බැරිද කොන්ද කෙලින් කරගෙන අපේ හයියේ පත්ති දාගෙන අතපය දික් කරන වැඩ කරන්න කියලා. නමුත් මේ සංඝ පිටරයන්ට එහෙම නැත්නම් චිරාත්ත්වගෙන කටයුතු කරනකොට අපි සක්කච්ඡාකාරීකම තියෙනවා. නිතරම බයපක්ෂව යටහත් පහත් ඇවතුම් පැවතුම් සහිත ජීවත් වෙන්න පටන් අර ගන්නකොට ඒ අත්ංගයට හම්බ වෙනවා අපි කියන්නේ සාමාන්‍ය සිංහලෙන් වරන් දෙනවයි කියන. සුභාසංසනයක් පහළන අනේ මේ මිනිස්සුන්ට අනේ හරියන්න ඕනේ කියලා. එහෙම නැතුව අපි ඒ අත්ංගෙන් උදුරලා ගන්න ගියොත් එහෙම නැත්නම් ඒ ඇවතුම් පැවතුම් නැති වුණා නම් කවදාකවත් ඒ සුභාසංසනේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක උපයන්න ඕනේ. නිතරම උපයන්න ඕනේ. ඉතින් මේක හරි අමාරුයි ওই මාන්නකාරකමත් එක්ක. ඔලමලකමත් එක්ක. මදයත් එක්ක. ඒ නිසා යම් කිසි කෙනෙකුට හොඳ තාරුණ්‍යයක් තියෙනවනම්, කුලවන්තකමක් තියෙනවනම්, සල්ලි තියෙනවනම්, නිරෝගීකමක් තියෙනවනම්, උගත්කමක් තියෙනවනම්, ඉතින් හැම දෙයක්ම මදයට හේතු වෙනවා. තරුණ මදේ තරුණ ඔදේට. ඒ මදය පමාදයට හේතු වෙනවා. නිසා මේ සියල්ලම තියාගෙන මේ වගේ ගරු කටයුතු සංඝ පීඨුන් වහන්සේලාට ගරු කරනවා කියලා කිව්වට පස්සේ ඒක දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් ඉවසන්න බැරි දෙයක් ඒ ඇත්තෝ පවා පුදුම ආශිර්වාද කරනවා. ඉතින් ඒක නිසා අපි නිතරම වැඩි හිටියෙක් ළඟ තියාගෙන වැඩි හිටියෙක් කියන දෙයක් අහන කටයුතු කරන්න ඉගෙන ගන්නවා නම් අපිට පුදුම ආරස්සාවක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපි නිකන් වැල් ගැඩවිල්ලෙක් එළියට ඇදලා දැම්මා වගේ කාන්තාරයක වේලිලා නැහිනවා. ඉතින් මේ මේ මේ ධර්ම කොටස නිකන් සාමාන්‍ය සමාජ ධර්ම ඒක හිතා ගන්න තමයි කොහොමද මේ විපස්සනා භාවනාව බලපාන්නේ කියලා. මේ සතියෙන් බලන කෙනාට මේ වගේ ඒ සමාජික ධර්ම බලපාන්නේ කොහොමද කියලා ඒක අනියම් ක්‍රමයට තමයි බලපාන්නේ. නමුත් ඉස්සරහට යනකොට තේරෙන පටන් අර ගන්නවා අපිට මෙච්චරක් ශාසනයෙන් කටයුතු සිද්ධ වෙනකොට නැත්නම් අපිට මෙච්චර ඍජු මාවතක පාවඩ එළපු පාරක මෙච්චර යන්න හම්බ වෙනකොට මේක නිමි પરම්පරාවකට බාටපත් නොවි ඉදිරියට ගෙන යනකොට ලොකු සාංශික වචනයෙන්ම කියනවා නම් අපිට තියෙන දිනන එක නෙවෙයි අපිට තියෙන මේ සැප ලබන එක නෙවෙයි අපි මේ දිනන හෝ සැප ලැබීම සඳහා කරන පාවිච්චි කරන ක්‍රමයෙන් ඉතුරු වෙන ආදර්ශය මොකක්ද කියලා බලන්න කියලා. ලකුසාංශේ නිතරම වැළුවේ දිනුව පෙරදුව වෙනම දෙයක්. නමුත් අපි මැරුණට පස්සේ අපි මේ ගත කරපු දේ දැකලා වෙන කෙනෙක් ගන්න ආදර්ශය ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක සැලකිලිමත් වෙන්න නම් අපි කොච්චරක් අපි මේ සීලේදී වීතිකම කෙලෙස් නැති කිරීමට සමාධියේදී පරිඋත් ทาน කෙලෙස් නැති කිරීමට විපස්සනාදී අනුසය කෙලෙස් නැති කිරීමට අපේ ඇතුළත සුද්ධිය ගැන කටයුතු කරන අතරේ අපි ජීවත් වෙන ප්‍රසිද්ධ සමාජයේ සමාජයේ නිසා හැම වෙලාවම ආකල්ප සම්පත්තිය ගැන සැලකිලිමත් වෙනවා. ඒක හරිම අමාරුයි. ඒ ආකල්ප සම්පත්තිය හරිම අමාරුයි රංගපෑමෙන් කරන්නේ. නීතිගරුක වගේ හොඳයි වගේ කටයුතු කරන කෙනෙක් ඉතින් අපේ ප්‍රകൃතියම එතෙන් දෙන තරමටපත් කරන්න නම් මම හිතනවා විපස්සනාවෙන් තොරව බොහොම අමාරුයි කියලා. එහෙම නැත්නම් අපි දවස පුරාම කරන්නේ සමාජයේ ඉන්නකොට රංගපෑම. අපි රංගපෑම නැතුව ප්‍රകൃතියම අපි වැඩි කියන්න කරු කරන ඒ වගේම කොච්චර දේවල් අපේ කරා පැමිණුණත් ප්‍රමාණි දැනගෙන පාවිච්චි කරන වගේ ගුණ ඇති කරගත්තොත් එවැනි ශිෂ්ටාචාරයක් එවැනි මහත්ම ගතියක් කවදාකවත් අපි අමාරුවේපත් කරන්නේ අපි අසරණ භාවයටපත් කරන්නේ ඉතින් ඒක තියෙන ඒ වගේ ಗುಣ ගැන කතා කරන එකම එක ශාසනය ඇද තියෙන මේ ථේරවාද ශාසනය විතරයි ඒකෙත් ඒක බොහොම දුර්වල වේගන යනවා වැටමින් පවතිනවා ඒක පැත්තකට මට හිතෙනවා එහෙමත් නැහැ කියලා. මොකද සෑහෙන තරුණ පිරිසක් මෙවුවා දැන් ආයෙත් මේ ආගයන් ආඩම්බරයෙන් තේරුම් අරගෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ආදර්ශයකුත් දීගෙන අපිත් අපේ ඉස්සරහින් ගිය ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශය අරගෙන එහෙම නැත්නම් වටිනා යෝගාවචරගේ ආදර්ශයන් කටයුතු කළොත් අපි නිමි પરම්පරාවකට යන්නේ. අපිට මේ පණවිඩේ පස්සෙන් පස්සට දීගෙන කටයුතු කරන්න පුළුවන්. එතකොට අර ගෝපල්ලා දක්ෂ විදියට තමන්ගේ ගවරැළ පාලනය කරගෙන ඒ කටයුතු කිරීමෙන් පස්කෝ රසය ලබන්නා වගේ මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නා වූ අවසානයේට ලොකු ඍජු හෝ වක්‍ර බලපෑමක් තියෙනවා. ඒ නිසා උඟ දෙනෙක් මේ තේරවාද ශාසනයට මම දනමන පුද්ගලිකව මහලා තියෙනවා. තේරවාද ශාසනයට ගිහිල්ලා මේ විදියට පෞද් පැත්තකට වෙලා බණ භාවනා කරනකොට හරියට චෝදනා කරනවා පෞද්ගලික වැඩක් කරන්නේ ආත්මార్థකාමී වැඩක් කරන්න කියලා. Taman විතරක් නිවන් දකින්න ලෝකයෙන් අයින් වෙලා කරන ව්‍යාපාරයක් කියලා. නිසා තේරවාද ශාසනය තියෙන ප්‍රධාන චෝදනාවක් තනියම නිවන් දකින්න කටයුතු කරන එක. නමුත් මේ ගෝපාලක සූත්‍රය වගේ ගැන බලනකොට පේනවා සරුවචනන්සේම කවදාකවත් පටු මානසිකත්වයකින් නෙවෙයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. අපි කරන සෑම කටයුත්තකින්ම පරිසරයට සමාජයට අනිකුත් සෑම අපි දන්න නොදන්න සෑම මානවයෙකුටම සේවයක් සිද්ධ වෙනවා. ඒ නිසා සතිපට්ඨාන ගැන කතා කරනකොට ඒ ඡේදක සූත්‍රයේදී සරුවචනංශගේ ලස්සන උපමාවක් දෙනවා. උන්වංශය කියනවා මේ උණ ගහක් උඩ නැගලා සර්කස් කරන කෝලේ කුයි කුරුණාශිලු දෙන්නේ කුයි දැක්කයි කියලා. ඒ ඡේදක කියන ගෝලයා ගුරුනාථගේ කර උඩ තියෙන ඉනිමගක් උඩ මේ උණ ගහක් උඩ සමබර කරන්න නගිනකොට ඒ ගුරුවරයා කියනවලු සේදක දැන් ඔබ මගේ අන්තේවාසිකයා මගේ ගෝලයා උඹ ওই කනුවට නැගලා උඩ සමබර කරනකොට මාව පරිසම් කරපන් මම පුළුවන් තරම් ඔබ වැටෙන්නේ නැති වෙන්න පරිසම් කරන්නම් කියලා. එතකොට ගෝලයා කියනවලු ගුරුතුමාට කතා කරලා මට ඒකනම් සැකයි මම මම පරිසම් වෙන්නම් ඔබතුමා ඔබ පරිසම් වෙන්න එතකොට දෙන්නම් පරිසම් වෙයි කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා මම අගේ කරන්නේ මේ ගෝලයාගේ කතාව තමයි කියලා. හැබැයි එකක් කියනවා යම් කිසි කෙනෙක් මේ සතියෙන් Taman ආරක්ෂා වෙනවා නම් එයා දැන හෝ නොදැන අනිවාර්යයෙන්ම සමාජය ආරක්ෂා කරනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට සමාජය ආරක්ෂා කරන නම් ඒ සමාජයෙන් ඉබේම Taman ආරක්ෂා වෙනවා ඒ නිසා Taman රකින්න කෙනා අනුන් රකින්නවා අනුන් රකින්න කෙනා Taman රකින්නවා ඒ නිසා මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් ගතට පස්සේ අපිට තේරුම් ගන්න වෙන්නේ මේ සතිය කියන ගුණ ධර්මයේ සීය කියන ගුණ ධර්මයේ දිගට පවතින තාක්කල් අපිට මේ ආරක්ෂාව පිළිබඳ හෝ අභිවෘද්ධිය පිළිබඳ හෝ ප්‍රගමණය ගැන හෝ නිර්මාණශීලීත්වය ගැන තටමන්න දෙයක් නැහැ. ඒවා ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා හිතන්න නරකයි මේ ගැඹුරු ශූන්‍යතා පරිසංයුත දේශනා නිබ්බාන පටිසංයුත්ත දේශනා කතා කළාට ඒවා මේ සීමිත පිරිසකට පෞද්ගලිකව පුද්ගලිකයි රාජිකතයි කතාවක් නෑ. මේ වගේ විශාල පැතිරිච්ච පැත්තක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය තමයි ඒකෙදී කොඩිය ඉස්සරහට යන සෙබලෙක් වගේ මේ කටයුතු කරන්නේ ඒ යෝගාවචරය කරන කටයුතු නිසා ඒ භික්ෂු භික්ෂු පාසක පාසිකා කියන සෑම දිනාටම ඒ ආරක්ෂාව සැලසෙනවා ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝග කර්ම සාක්ෂාත් වෙනවනම් වෙනදට වැඩිය සතිය ආනපානේ සක්මන එදින්දා වැඩවල පිහිටනවා නම් මේ වගේ කාරණා හොයලා බලලා මේ ගෝපාලක සූත්‍රයේ තියෙන කරුණු හොයලා බලලා ඒ දිගට ඒකට අනුග්‍රහ කිරීමෙන් බාධාවකින් තොරව මේ සතිය නිසිනින්දේ වැඩිම සිදු වෙනවා ඒක හරියට කියනවා නම් ගහක කොළ දාව හොඳට ලස්සනට වැඩෙනවා නම් අපිට කියන්න වෙනවා ඒකේ මුල්ලුත් හොඳට වැඩෙනවා කොළදාවේ අඩුව අඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පෙනෙන්නේ නැතුණාට මුල් වල සෑහෙන අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා අපි තමන්ට සාසනයෙන් ලැබිච්ච එහෙම නැත්නම් මේ සතියෙන් ලැබිච්ච යම්ම පුංචි දිනුවක් හරි තියෙනවනම් අපි දැනගන්න ඕනේ යට මුල් වල ලොකු වර්ධනයක් සිදු වෙනවා. ඒවා සිද්ධ වෙන්නේ මේ කියන සදාචාර ගති නිසා. එහෙම නැත්නම් සදාචාරාත්මක වගකීම් නිසා පුංචි කළ සලකන්න එපා. හැබැයි දැනට පුංචි කළ සලකලා අඩුපාඩුවක් තියෙනවා නම් පශ්චාත්තාප වෙන්නත් එපා. නුබෝ කලකින් තමන්ගේ සතිය හදිනකොට ඒ අංග සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් ගතියක් සම්පූර්ණ ඉඩ තියලායි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ වරදණ්ඩ එකට බය කරලා මේ හීනමානයක් ඇති කරන්නේ නෙවෙයි. නමුත් මේක පිළිබඳ අවදිය ඇතුළත අනපාණ්ඩ දක්වන අවදිය වගේ මේ අවදිය වැඩි වුණොත් අපේ ජීවිතයේ තව තව සෞන්දර්යාත්මක වෙනවා. පැතිරෙන ඉතිරණ ජීවිතයක් බාටපත් වෙනවා. අනේ එවැනි දියුණුවක් පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ධර්ම දේශනා මාලාව සියලු දිනාට එකසේ අභ්‍යන්තර සාසන බාහිර සාසන දෙකම සුවසේ සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනා වගේ ධර්ම දේශනා වලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි හැමදාම චාරිත්‍රාක් විදියට මේ විදිහේ ධර්ම දේශනා හැමාරේ අහන්න කියන්න තියෙන දේවල් එහෙම නැත්නම් ප්‍රකාශ කළ යුතු දේවල් පිළිබඳ ප්‍රශ්න පිළිබඳව වෙලා ගත්තා. උචින් තමන්ගේ චාරිත්‍රානුකූල සියලු දෙනාට මතක් කරනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේ වෙලාවේදී අසීතු ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ තියෙනවා නම් අපි ඒකට සාවධාන වෙමු. ඊට පස්සේ අපි පේන පෙනසිල් දෙනාට පින්පැමිණීමේ ඥාතීන් සීපත් කිරීමෙන් සහ පාපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම මතක් කර ගැනීම කටයුතු නිම කරමු. ඊට ඉස්සෙල්ලා අපි සාවධාන වෙමු. සභාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට මතු කරන්න. අවසරයි සරණංශ අරේවංශ සූත්‍රය මොන නිකායටද ඈත් වෙන්නේ කියලා මොකද සූත්‍රේ? අරියවංශ අරියවංශ අංගුත්තර නිකාය චතුක්ක නිපාත. අංගුත්තර නිකායේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක් ලංකාවේදී උඟාක්ම ජනප්‍රිය වෙච්ච රාජ්‍ය අනුග්‍රහය යටතේ රට්ටුන්ට රජුරෝ දේශනා කිරීමෙන් රාජ්‍ය පාලනයටත් පහසුවක් තිබිලා තියෙනවා මිනිස්සු නිහතමානී එහෙම නැත්නම් මිනිස්සු බොහොම අරපිරිමැස්පෙන් ජීවත් වෙන જાතියක් වෙලා තියෙනවා ඒ ගැන මතයක් ප්‍රකාශ කරපු එක කෙනෙක් කියලා තිනවා මේ ලංකාවේ අබේකිරිය ජේතවනාරාමේ සහ මිරිසවැටිය කියන වගේ මේ විශාල ගොඩනැගිලි තුන ඒක අමුතුම නිර්මාණ ශිල්පයකට ගිහිල්ලා තියෙන්නේ ඒක සම කරන්න පුළුවන්නේ කයිරෝවි තියෙන මිශ්‍රයේ කයිරෝවි තියෙන පිරමීඩ වලට විතරයි එහෙම නැත්නම් චීන මහා ප්‍රාකාරයට විතරයි ඒ හැම දෙයක්ම කරලා තියෙන්නේ දාශයෝ පාවිච්චි කරලා වද තීලා කසෙන් ගහලා ලංකාවේ කවදාකවත් මේ වැඩ කරනකොට චෛත්‍ය ගොඩනගනකොට කවදාකවත් දාශයේ පාවිච්චි කරලා නැහැ මිනිස්සු ස්විච්චාවෙන් ඉදිරිපත් කළ ශ්‍රම දාණයෙන් කරලා තියෙන නිසා මේක කියලා නිම කරන්න බැරි ගුණයක් මෙච්චර දුප්පත් රටක කොහොමද මේ ශ්‍රමයක් ආවේ කියලා. ශ්‍රමයේ හේතුව මොකද? කවදාකවත් මිනිස්සු අතිශෝක්තියක් නැහැ. තමන්ගේ බඩ පිරුණනේ ඉවරෙච්ච ගමන් තව කාට හරි දුන්න ශ්‍රම දානය කෙරුවා මුත්widetilde තමයි ජීවත් වෙන්නේ. කවදාවත් මේක වස්තු කොටු කරගෙන අරයට වැඩිය මම ලොකුයි කියන ගතිය තිබිලා නැහැ. ඒ හේතුව මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ අරුමේ කියලා කියන නිසා ලංකාවේ ලියවිච්ච රූපවාහිනිය රසවාහිනිය පාලි පාඨ මංජරි වගේ පොත්වල ඒ ආර්යවංශ සූත්‍ර වනපොරවල් වල වෙච්ච සිද්ධි අසීමිතව ලියලා තියෙනවා මිනිස්සු කොච්චර පිරිච්ච ගතියෙන් ඉඳලා තියෙනවද කියලා. හම්බ කරනවා හම්බ කරනවා ඒකට දවසකට පැය ගාණක් ගත කරනවා පුළුවන් තරම් අනික් වෙලාව කරලා තියෙන පන්සල් හදනවා වැලි මලු වලට වැලි ගිහිලා දානවා බණ අහනවා බණ භාවනා කරනවා හරීම මේ මේ ආගමත් එක්ක වෙලි බැඳීගත් ජීවිතයක් ඒකට හරියට මේ අරිවංශ සූත්‍ර දේශනාව බලපාලා තිනවා. ඒක අශෝක ධර්මයේ ගිරිනාර් සෙල්ලිපි වගේ වයිදී අශෝක රජුරෝ ලියලා තියෙනවා ඒ ඒ අශෝක රජුරන්ගේ සිත්ගත් සූත්‍ර ටික රත්න සූත්‍රයේ මංගල සූත්‍රයේ කර්ණී මිත්‍ර සූත්‍රයේ අලියවසා කියලා ආර්යවංශ සූත්‍ර දේශනාවත් ඒකේ තියෙනවා. මේ ගිහියන් තමන්ගේ ජීවිතය ගත කරද්දී කෙනෙකුට කරදරයක් නැතුව රාජ්‍යයට බරක් වෙන්නේ නැතුව කාබාසිනිය කරන්නේ නැතුව මේක මේ ලැබිච්ච සම්පත කාබාසිනිය කරන්නේ නැතුව සතුටෙන් ජීවත් වීම. ඉතින් මේ මේ මේ මං පැවිදි වෙන ඉස්සර මං ගාක් ඔය බණ ඇහුවා අපේ තාමකල ආනන්ද සිරි හඳුරන්. ඒ ශාන්සේ වාඩි වෙච්චාම පැය 6ක් කියනවා. මුළු රාත්‍රිය පුරාම බණ කියන ආරිවංශ සූත්‍ර දේශනාව. ඒ ඒක අහනකොට මේ ඉස්සලා ඉස්සලා මම මේ ස්වාමීන් වහන්සේගෙල්ලා ওই නිල්ලමිති කෙරුවා මම ඉස්සරහම ඉඳලා ඇහුවේ පැය එකමාරයි. බණ කිව්වේ පැය එකමාර මට කඳුළු ගියේක තමයි වුනේ. ඇඬෙනවා ඇඬෙනවා ඇඬෙනවා ඇඬෙනවා ඇඬෙනවා මේක ඇහෙනකොට මං හිතුවා කවදාරි ඔය කුලෙන් තමයි මං බඳින්නේ කියලා. ආර්ය වංශයෙන් කටයුත්තක් කරගන්න ඕනේ කියලා. පටන් ගන්නකොටවත් මං කිව්වා මම සංවිධානය කරන ඔක්කොම කරන හැබැයි බණ අහන වෙලාවේ කිසි කෙනෙක් එන්න එපා මයි ගාට මට මට බණ අහන්න ඕනේ. මොකද ඒ ශාන්තියේ බණ කියනකොට හරිම ඒක හරිම මැග්නටික්. අහගෙන ඉනකොට මේ නිකන් හොස් ගන්න පටන් ගත්තා. දිග්ගටම හොඳ වෙලාවට ඒ ශාංශිත් වටත් ඒ මානසික මම ඉස්සරහ නිසා දැක්කෙත් වෙන විදියෙන් බැලුණා ඇඬෙන එක තමයි වෙන්නේ. එනවා එනවා එනවා එනවා එනවා එනවා කඳුළු ඒ සතුටක්. තාම මේක තියෙනවා අපිට බඳින්න වංශයක් තියෙනවා දැන්. මම කවදා හරි මේකෙන් තමයි කස කටයුත්තක් කරගන්නේ කියලා මට හිතුණා. ස්වාමීන් වහන්සේ අපි ගොඩක් සතියයි සති සම්පජන්නේ කතා කරානේ. ඉතින් සති බලය ගැනත් ටිකක් කියන්න පුළුවන්. ඇත්තටම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන එක මම හිතන්නේ කවුරුත් වගේ දන්නවා කියලා හිතලා මට යන්න පුළුවන් ද ඉස්සරහට. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ ආර්ය මේ පුරුතඥ භාවයේ ඉඳලා ආර්ය භාවයට පත් වෙනට අවශ්‍ය කරන අඩුම කඩම ආයුධ කට්ටලයක්. ඒ ආයුධ කටලේ තියෙන චතර සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යප්පදාන වීරිය පංච පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ග. අන්න ඔය සත්‍ය බෝධිපාක්ෂික ලයිස්තුවේ සතිය අටපොලක සඳහන් වෙනවා. සතර සතිපට්ඨාන කියනට හතරයි ඊගාවට සති ඉන්ද්‍රිය සති බලය සත්ත බොජ්ජංග සතිය සහ මාර්ගාංග සතිය කියලා. ඉතින් ඒ කියන්නේ මේ යෝගාවචරය සතිය සතිපට්ඨානෙන් හඳුනාගත්තට ඉතින් ඒ මට්ටමේ මේක තියෙන එක පරිණාමයටපත් වෙන. එන්නේ එන්නේ එන්නේ යම් යම් විදිහට අතුයිති වීදි වැඩෙනවා. අන්නේ වැඩනකොට ඉස්සල්ලාම සතිපට්ඨාන සතිය, ඊගාට ඉන්ද්‍රිය සතිය, ඊගාට බල සතිය, ඊගාට බොජ්ජංග සතිය, ඊගාට මාර්ගාංග සතිය කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියපු සිහියේ බලමහිමේ කියන පොත Power of Mindfulness කියන පොත මගේ ජීවිතේට බොහොම සම්බන්ධයි. ඊගෙන මට පැවිද්දට 150ක් විතර ජීවිතේ මේ පොත වග කියන. ඉතින් මම බැලුවා මේ සතිය කියන බලය අපිට ගත්තට පස්සේ ඔය අපි සක්විත රජපටව තමයි. ඔය මොනම මගුලක්වත් ඕනේ මේ පිරිච්ච ජීවිතයක් ගත කරන්න. දැන් මං හිතා හරියට ඔය පොත කියුවා. කියලිවරලා මේ මෑතකදී පටිසම්භිදා මාර්ගය කියවනකොට පටිසම්භිදා මාර්ගයේදී සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා බාල කතා කියලා එකක්. බාල කතා කියලා කියන්නේ සද්ධා බලය, වීර්ය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියන. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ බලය සති බලය මේ ප්‍රශ්නෙට සම්බන්ධ කරලා කියනකොට ඊ타ත්ම මේ විප්ලවීය ස්වරූපයකට සති බලය අර්ථකථනය දෙනවා. එහෙ නැත්නම් බහා හිතා ගන්න බැරි මේ රැඩිකල් ක්‍රමයකට. ඒකෙදී සද්ධා බලයට යනවා නම් සති බලයකට ඉඳිසලා අස්සද්දේන කම්පතිචි සද්ධා බලං කියලා ලියලා තියෙනවා. මේ භාවනා ජීවිතය ගත කරනකොට අපිට අස්සද්ධාවත් ඒවල් සිද්ධ වෙනවා. අපිට අසත්සද්දා මුහුණ දෙන්න වෙනවා. අපි හිතපු නැති නරක වැඩ වෙනවා. එහෙම නැත්නම් අපකාරා වෙනවා අපි කරනවා. ආන්නේ වෙනකොට අපේ හිත කීරි ගහනවානේ. චි මෙච්චර මම මෙහෙම කරලා මට තරම් නොවන විදිහේ සද්ධාව මය නැති වැඩක් උනායි කියලා. අන්නේ වෙලාවේදී හිත හිත කීරි ගහෙන්නේ නැති තරමට දියුණු නම් ඒක තමයි සද්ධා බලය කියන්නේ. තමන් අතින් සද්ධාව නැති වුණාට පශ්චාත්තාප නොවෙනවනම් එදන් සද්ධා බලය කියන්නේ. වීරිය බලය කියලා කියන්නේ කුසීතේන කම්පතිති විරිය බලක්. අපි දවල් කතා කරනකොට භාවනා කරනකොට වැක්කිරෙනවා නැත්නම් සීතල වෙනවා නිින්ද යනවා. ඒක හරි ලැජ්ජාවක් නේ අපිට පිරිසක් ඉස්සරහා එහෙම වෙනකොට. අන්න ඒකට නොසලෙනවා නම් ඒකට කියනවා වීරිය බලය කියලා. කියන්නේ අපි කාටවත් රඟපාන්න හදනව නෙවෙයි. නමුත් මේ කරන යනකොට මේ වගේ වැඩ වෙනවා. ඒකෙදි පශ්චාත්තාප වෙන එක නීවරණයක්. එයා කොච්චර මේක එදිනදා ජීවිතේ දෙයක් කරගන්න තියනවද සකන් නේචර් කරගෙන තියනවද කුසීත වෙනවා හිතලා නෙවෙයි නමුත් සැලෙන්නේ සති බලය කියලා කියන්නේ පමාදේන කම්පතිති සති බලක් තමයි ප්‍රමාදයට වැටෙනවා දැන් මෙතෙල්ල උඩට මං යනකොට මං සතියින් යන්නම් කියලා යනවා නමුත් ගිහිලා බලනකොට මං දන්නවා සෑහෙන වෙලාවක් මං අතරමඟදී අර වලදී වලට අහුවෙලා සතිය පිටලා නැහැ ඉතින් ඒක කල්පනා වෙනකොට චික් කියලා හිතනවා එහෙම හිතෙනවා නම් තාම සතිය සති බලයක් වෙලා නැහැ කවදා හෝ Tamange වැරද්දක් දැකලා දැක්කලා ඒක මම මාගේ කියා ගන්න නැතුව ඒකට පශ්චාත්තාප නොවෙන තැනට ගියා නම් එදාට තමයි සති බලය කියන්නේ. එතකොට සද්ධා බලය සමාධි බලය කියලා කියන්නේ වික්ඛිත්තේන කම්පතිති සද්ධා සමාධි බල. ඉත වික්ඛිප්ත වෙලා. හොඳටම දන්නවා සමාධි නැහැ. ගණන් ගන්න දෙයක් නැහැ. main thing is not to worry. ඒකට යන්න බෑ කට කතාවෙන්. ඒකට යන්න බෑ අදිෂ්ඨානෙන් බෑ කරලා කරලා කරලා කරලා බලන්න අපි කොච්චර තටමැව්ව සමහරලාට සමාධිය එන්නේ නැහැ. ඉතින් මැරෙන්නේ. ඉදාට නොසලී ඉන්න පුළුවන් නම් බුදුහාම කියන සමාධි බලය. ප්‍රඥා බලය කියලා කියන්නේ අපේ හිත අන්දමන්දයි, අංජබජල්. මොන දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒ වුණත් දන්නවා මේකේ මේ ජීවිතයේ හැටි. වෙලාවකට එහෙම වෙනවා ඊට පස්සේ ආයෙ හොඳ වෙනවා. මේ දේ කොච්චර හිත අංජබජල් වුණත් ඊගාට ඥානෙ පහළ වෙන්න තියෙන අවස්ථාව මේකෙන් නැති වෙන්නේ හිත කියන්නේ එහෙම එකක්. ඒ නිසා හිත හොඳටම අපි කියනවා මේ පාලනය කරගන්න බැරි කියලා. ගාලල්ල ගාලල්ල ආච්චර තමයි ඔය හැම බලයටම කියන තියෙන්නේ ගාලල්ල කියලා කියන ඉගෙන ගන්න. යුනිවර්සිටි එකේ හිටියා ඒ උට හැම වෙලාවෙම පීනස. ඉතින් එන්න ප්‍රශ්න ඉතින් අපි ඔය යුනිවර්සිටි වල සාකච්ඡා කරන ඉතින් මමට හැන්දෑයි 8ට 10ට පාඩච්චම් පහුවෙන්ද පාන්දර තුරිසර කර අර මුල්ලකටලා ඉන්නවා ගණන් ගාලල්ලා වචක් මොන්නම දෙයක්ක් ගණන් ගන්න. ඉතින් ඒක පේන්නේ නිකන් කර අරිනවා වගේ ඒක පේන්නේ නිකන් මේ කියන්නේ සදාචාරාත්මක වගකීම නැතුව කතා කරනවා කියලා. කරලා බලන්න ඒකට යන්න බෑ ওই සතිය ওই මට්ටම් තුන පෑන්නේ නැත්නම් සතිපට්ඨාන සතිය බල සතිය ඉන්ද්‍රිය සතිය පෑන්නට පස්සේ තේරෙනවා මේ සතිය කියන්නේ උපකරණයක් මිසක් ආඩම්බරයට බලඳ ගන්න දෙයක් නෙවෙයි. ඔක වැඩ ගන්න වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා. උපකරණ කැපෙන වෙලාවකුත් තියෙනවා. ඒ අතේ දුරින් තියන වැඩ ගන්න ඕකට පහින් තින්න ඕන ගමන් නැහැ. ඕක නිතරම කරේ තියාගෙන ඉන්න ඕනක මොකුත් නැහැ. ඒක වැටෙන වෙලාවක් එනවා. ඒකත් අනිත්‍යයි. ඉතින් ඒ නිසා සායද මහසි සායද පොත පරිවර්තනකොට ඒ ශාන්සේ සත්‍යයට පුදුමාකාර බලයක් දීලා පොත ලියලා කියන හැබැයි මතක තියාගන්න පන් සත්‍යය දුක්ඛ සත්‍ය කියලා. සත්‍යය අනත්‍යයි සත්‍යය දුකයි සත්‍යය අනාත්මයි. ඉතින් අනාත්ම භාවය ඒ දුක්ඛිත බව තේරෙන්නේ සතිය නැති වෙනකොට දුක් වුණා නම් ඒක තමයි පුත්තජනගේ හැටි. දුක් නොවී ඉන්න පුළුවන් උඹට. ආනේ දාට සත්‍ය බලවත් බවට පත් වෙනවා. අපිට බෙන්නේ සත්‍ය කැඩලා බංගලොත් වෙලයි කියලානේ. නමුත් ඒක නිසා සත්‍ය ඇති කොටයි නැති කොටයි සමසිතින් ඉන්න පුළුවන් නම් එච්චර. ඒක හරියම හරි ඒක කිව්වොත් එහෙම ඕගොල්ලෝ එන්නෙත් නැහැ ඊගා රිට්‍රීට් එකට. එහෙම නැති සතිය තිබුණත් එකයි නැතත් එකයි නෑ. ඉතින් ඒක ඉදලා ඉඳගෙන තෝස් එකක හිටියට ප්‍රශ්නයක් නෑනේ කියලා. නමුත් මං කියන්නේ ඒක ඔය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය පහු කළ බල සතියට ගියාට පස්සේ බොජ්ජංග සතියට යනකොට තමයි තමයි තේරෙන පටන් අරගන්නේ. දැන් මම සතියට දාසකම් කරන්නේ සතිය මට දාසකම් කරනවා කියලා. එයා දැන් එන්න ඕනේ මට වරදිනකොට එයා උදව් කරන්න ඕනේ. මොකටද? දැන් ඔච්චර කල් හැදුවට දැන් කරපන්. කියලා සතියට අපි වාංගු වෙනවා මිසක්ක සතියේ කරේ තියාගෙන යන්න හදන්නේ. ආ එයාට උදව් කරන්න ඕනේ. එයාට කියනවා මට අමාරුවක් වුණොත් ඔබ බලාගන්න. ඒකට තමයි බහැදුවේ කියලා. තවදුරටත් සතියට පහදින්නේ නැහැ. අන්න ඒක තමයි සති බලය කියලා පෙන්නේ. හැබැයි මම අර පොත ගැන සඳහන් කරලා පටන් අරගත්තේ සීයේ බලමයිනේ කියන පොතේ ඔය කොටේෂන් එක ඒ පොතේ නෑ. ඒ පටිසම්භිදා මාර්ගයේ මහා සාරිපුත්තු සාංශ කරපු ඒ ප්‍රකාශයේ ඒ පොතට දැම්මනම් ජාඩියට මූඩිය වගේ ගැලපෙනවා. ඒ සංසික රචනයේ හරිම ෂෝක්. මම ඔය කියන්නේ මේ Power of Mindfulness කියන පොත හරිම වටින පොතක්. මොකද මම හිතන ත්‍විම යුතු වටිනා අංගයක් තමයි ඔය බලයේ පින්න නමමත් Power of Mindfulness. සිහිය බලමයි මේ කියලායි පරිවර්තන කරලා දැන් ඇවිල්ලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා අලුත් version එකක් තියෙනවා. පරිවර්තනයේ මුල් පොත වගේ නෙවෙයි මේ සති බලයේ වෙලා තියෙන්නේ සතිය වැටුණට ගණන් ගන්න එපා. ආය හදන එක කරන්න පුළුවන් වෙන පශ්චාත්තාපනොත් හදන්න වෙලාවක් නැහැ. පශ්චාත්තාපනොත් අපේ ශක්තිය නාස්තික වෙනවා. දැන් වැටෙනවා හදනවා. අනේ හැදීමේදී මේ ඒකදී මම දින අර්ථකථනය තමයි සතිය තියෙන වෙලාවේදී සතිය තියෙන බව දැනගන්නට උත්කෘෂ්ඨ දෙයක් තමයි සතිය නැති වෙලාවේදී සතිය නැති බව දැනගන්න සතිය. මම දන්නේ මේ පටලනවද මම කියලා සතිය මයි ළඟ දැන් සතිය තියෙනවා කියලා දන්න සතියක් තියෙනවනේ. ඒක හරි ශ්‍රේෂ්ඨයිනේ. දන්නේ නැති කෙනෙකුට නමුත් දවසක් එයි දැම්මා ළඟ සතිය නැහැ කියලා දන්නවා සතියටම හැබැයි සැලෙන්නේ ඒක සතිය තියෙනකොට දැනගන්නට වැඩිය වටිනවා සතිය නැති බව දැනගෙන ඊ ගාවට සතිය ඇති කිරීම කලිසු කාරණා කරනවා මිසක්කා ගිය දේ ගැන පශ්චාත්තාප නොවෙන එක ඒක මම හිතනවා මනුස්ස මනසකට දිරවන්න අමාරුයි සෑහෙන පරිප්පු තෝගයක් ගන්න නැතුව. සෑහෙන අත්‍යර්ධිකරයක් කරපු කෙනාට තමයි මේ කියන ධර්මයේ තේරෙන්නේ. එතන ගියාට පස්සේ මොන જાති කළාත් වටන්නත් බැයි මනුස්සයා. සතිය තියෙනවා නම් තියෙනවා කියලා සතුටු වෙනවා නැතිකොට නැති කරනවා කියලා දැනගෙන සතුටු වෙනවා. හැම පැත්තෙම ඉන්නේ අර ටම්බ්ලින් කෙලි කියලා අර සෙල්ලම් බඩුවක් තියෙනවා දැනද පයින් ගහනකොට නැගිටින්නේ. මේ දැන් දැන් තියෙනවා මාකට් එකේ ඒක තියෙනවා පිටෙන් ඩයින් කියලා බුරුමෙන් කියන්නේ පෙන්ගුයින් කෙනෙක් ඉන්නවා ඌ කොයි වෙලාවෙත් මෙහෙම හිටින්නේ. පයින් ගැහුවත් සතිය ඒ වගේ වෙන්න ඕන කවුරු ගැහුවත් පයින් උග තියෙන පයින් ගහන්නමයි ඒ සෙල්ලම් බඩුව තියෙන්නේ උඩ තියන්න නෙවෙයි ඒ සෙල්ලම් බඩුව හැටිමයි විසි කරපු ගමන් වැලිල වැල්ල වැල්ල නැගිටිනවා නිල්ලම තිබුණා එකක් සිටිසන් ජෝන් කියලා එකේ දාලා තිබුණේ ඒ මනසට කවුරු පයින් ගවවත් නැගිටිනවා හැබැයි සංග්‍රහ දෙකක් තියෙනවා හරි බරයි ධම්මට පස්සේ වැටුනහම එහෙම හිටින අවුලව බර වෙනවා. මේ කියන්නේ මිච්ඡා දිට්ඨිය ආවට පස්සේ නැගිටින්න බෑ. මිච්ඡා දිට්ඨිය නැත්තම් ඌට නැගිටින්න පුළුවන්. තාම ඇති ඒක පොල් කට්ටක් වගේ රවුමක සිමෙන්ති දාලා ඒකට මිනිහා ඉනවා. කොච්චර පයින් ගැව්වත් මිනිහා නැගිටිනවා. හැබැයි සංග්ලාස් දෙක දාපු ගමන් ඒ සංග්ලාස් දෙක හදලා තියෙන හරියට weight එක බැලන්ස් කරලා බුරුමේ තියෙනවා සෙල්ලම් බඩුවක් ඒ පන්සිංශේ තියන පිටයින් දැන් නිතරම තියෙනවා. බුරුමේ පෙන්ලා දෙනවා ඒ ඒ සෙල්ලම් බඩුවේ හැඩිම පයින් ගන්න. ඒක ඩික්ෂනරි එකේ තියෙන්නේ ටම්බ්ලින් කෙලි කියලා නම දාලා තියෙන්නේ. ඒ බුරුමේ ජාතික ක්‍රීඩා භාණ්ඩයක්. කඩදාසි වලින් හදන්නේ විශ් කරපුවාම කෙලින් හිටිනවා. ඊට පස්සේ තිබුණා එකක් මේ පිරමීඩයක් හදලා හතර කොනේ කුරුල්ලෙක් හොටෙන් බැලන්ස් වෙලා ඉන්නවා. මම දැක්කේ නෑ ලංකාවේ එක තියෙනවා. පොටෙන් බැලන්ස් එක තියෙනවා ගැහුවාම යා මෙහෙ මේ මේ මේ වෙලා ආයෙ සම්බ හිතා ගන්න බෑ මේ මේ බැලන්ස් එක. කුරුල්ල වෙනම ඉන්නේ හරියට ගෙනලා මෙහෙම තිබ්බාම මේ පිරමීඩේ උඩ පොටෙන් බැලන්ස් කරනවා. ඉතින් ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ ළඟ තියාගෙන ඉන්නවා මේ භාවනා කියලා කියන්නේ මෙන්න මේ තිබුණා නැති උනායි කියලා සැලෙන්නේ නැති එකයි. සතිය දිගටම තියනවායි කියලා ඕක ෆුල් account එකේ සන්තෝෂයක් නෑ. ඕක නැති වෙච්ච දවසේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න තමයි සතිය අවශ්‍ය කරන්නේ. ඒක තමයි සති බලය කියලා කියන්නේ. වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා අර මේ භාවනාවට හැම බාධා හතරක් තියෙනවා කියලා මේ ආහාර ඇඳුම් බෙහෙත් සහ නිවාස හැම දැන් ස්වාමීන් වහන්සේ අපි මේ මේ දීමත් එහෙම බාධාවක් වෙන්න පුළුවන්ද අපි නිකන් දානය දීම හරි මොකක් හරි ඕනවට වැඩිය කෙරුවොත් හරි ඒක ගැන හැමතිස්සෙම හිතුවොත් හරි ඒකත් බාධාවක් වෙන්න පුළුවන්ද මම දැන් ප්‍රශ්නේ තව විග්‍රහ වෙන්න ඕනේ මට තේරෙන විදිහට මම කියනවා නම් අපි චේතනා කරලා මොනවා කරත් කර්ම රැස් වෙනවා. දානයක් දුන්නා, සීලයක් රැක්කත්, සමාධියක් කරන මොහොතදී චේතනාවක් මම මේ දේ කරනවා කියනවා නම් චේතනාම්බිකවේ කම්මං වදා මේක බුදුරජාණන්සේගේ වීජගණිතම සමීකරණයක්. පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර කියලා කියනවා. ඉතින් ඒ නිසා දානයක් දීමේදී කරන චේතනාව අමෝරාවෙන් කල්පනා කරනවා නම් ඒක නිකන් අර මේ ගලේ ගැටුවා වගේ හිටිනවා. ඒ දීප දාණය පිළිබඳ මාන්නයක් ඇති වෙනවනම් ඒ දීප දාණය මම්මයි දුන්නේ අරයා දුන්නේ නැහැ කියලා වෙනවනම් තවත් අරකට තව එකතු වෙන එක වෙනවා. ඒ නිසා මොන කටයුත්ත කරත් ඒ කටයුත්තේදී එක තණ්හාව පිණිස, මාන්නය පිණිස, ditthිය පිණිස නොවීමට කටයුතු කරනකොට කියනවා ඒක පාරමිතා ශීර්ෂයෙන් කරනවායි කියලා. පාරමිතා ශීර්ෂයෙන් කරනකොට කියනවා ඒක විස්තර කරන්න වෙන්නේ මෙහෙමයි. දානයේ තියෙනවා මට්ටම් තුනක් හීන දාන, මජ්ක්‍ධිම දාන සහ උත්කෘෂ්ඨ දාන කියලා. හීන දානය කියලා කියන්නේ Taman දීලා දානයක් දීලා මට මේ මේ දේවල් ලැබේවා කියලා අපේක්ෂා කරනවා. මං අද ඉන්දියාප්පන් දෙනවා මට බුරියානි ලැබේවා. ඔන්න ඒක තමයි හීන දාන කියන්නේ. ඒ කියන්නේ අපේක්ෂාව අනිවාර්යයෙන්ම තියෙනවා මේ දෙන්නේ හෙට එන්න ලැබෙන එකට. ඒකට හීන දාන කියනවා. මොකද ලැබෙන දේ ගැන අපේක්ෂාවක් තියෙනවා. දෙක මධ්‍යස්ථ දානය කියලා කියන්නේ මම මේ ආමිෂයක් දාන දීලා මට නිවන ලැබේවා කියලා. බලාපොරොත්තු වෙන්නේ වස්තුවක් නෙවෙයි, උපදි සම්පත්තියක් නෙවෙයි. ඒකට කියනවා මධ්‍යම දානය කියලා. එතකොට උත්කෘෂ්ඨ දානය කියලා කියන්නේ මම මේ දාණය දීමෙන් මේ දාණය ලබන කෙනත් මමත් දාණය ලැබෙනේට දාන දීම සාදු කියන සෑම කෙනාටම නිවන් ලැබේවා කියලා කියනවනේ ඒක උත්කෘෂ්ඨ දානය පාරමිතා ශීර්ෂයෙන් වෙන්නේ. ඒ සඳහා බුරියානෙම දෙන්න ඕනේ වතුර වීදුරක් දුන්නත් ඇති. හැබැයි මේ ලබන කෙනත් නිවන් දකින්න ඕනේ මමත් නිවන් දකින්න ඕනේ අසුදුතු සියලු දෙනාම නිවන් දකින්න. එතකොට ඒ කියන්නේ දානය පිළිබඳ කිසිම හැඟීමකින් අල්ලා ගැනීමකින් තොරව දෙන එක. ඒකට කියනවා අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා. අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන එක මම මේ කතා කරනකොට මම හැමදාම මේ කතාව කියනවා වැරදිද මන් දන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා දකුණෙන් දෙන දේ වමතට දැනෙන්න දෙන්න එපයි කියලා. දීලා දානවා කියන එක විතරයි තියෙන්නේ. අපි ළඟ තියෙන කාමයේ අඩු කිරීමට දීලා දානවා මිසක් මම මෙහෙම මෙහෙම කෙනෙක් කියලා දැනෙන්න දෙනවා නම් එතන කර්ම රැස් වෙනවා. ඊට පස්සේ ඒක ආඩම්බර වෙනවා නම් තව තව ඒ නරක පැත්ත යනවා. ඉතින් කෙසේ නමුත් කිසිම දවසක කාටවත් ඔය හීන දාණයෙන් ඉඳලා මිසක්ක මධ්‍යම දාණේ තේරුම් ගන්න බෑ. මධ්‍යම දාණේ ඉඳලා මිසක්ක උත්කෘෂ්ඨ දාණේ තේරුම් ගන්න බෑ. පටන් ගන්න බෑ අපිට උත්කෘෂ්ඨ දාණේ. අපි දාණේ පෙළෙන්නේ දෙන දේ ආපස්දී ලැබෙයි කියන මූලික මොටිවේෂන් එක මූලික Java කරගෙන කරගෙන යන්න තමයි තියෙන්නේ මේක දීලා ගන්නවනම් ඉතින් කඩේකට ගිහලා සත මෙච්චර දීලා සීන රත්තරක් ගන්නවා වගේ වැඩක් නෙමේක. ඉල්ලුම සැපේ වෙන්නේ. නමුත් අන්තිමට නිවනට හේතු කරලා අන්තිමට සියලු ලෝක සත්වයන්ට මේ නිවන පිණිස වේවා කියලා කියනවනම් එතකොට පාරමිතා ශීර්ෂයට යනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම පටන් ගන්නේ මොන්ඩිසෝරි පන්තියේ හීන දාණයෙන් තමයි. ඊට පස්සේ මධ්‍යම දාන ඊට පස්සේ උත්කෘෂ්ඨ දාන්න යනවා. ඉතින් ඒ විදිහට අපි කරන සෑම කටයුත්තකදීම ලෝකයා හා මුසු වෙලා සම්පූර්ණ වෙලා යන්න යන්න මේක පාරමිතා වෙනවා. මොන දේ කෙරුවත් තමයි මේ පටු ලාභ සත්කාර සම්මාන සිලෝක කියන පටු මාතුකාට වැටුනොත් අපි ඇතර මේ ගැම්ම ගන්න එකෙන් උනාට ඒකට හිර වුණොත් ඒ ඒ කරන පින්කම පටු වෙනවා හීන தත්තරපත් වෙනවා. ඒක පරිණාමය වෙන්න ඕනේ. පරිණාමය කරන්න තියෙන්නේ ලක්ෂ ගණන් දන් දෙන්න ඕනේ. එක දානකින් කරන්න බෑ. නැවත නැවත දන් දීමේ දීම පුරුද්දට යන්න ගිය පස්සේ දැස් තමයි දුන්නා නොදුන්නා අන්ධහැරයක් නැහැ. එහෙම නැත්නම් කියාපෑමක් නැහැ. වෙන මට්ටමට යන්න ඒකම භාවනාවේදී භාවිතේ භාවිත භාවිත බහුලීගත කියලා එක දවසක් අපිට භාවනා කරනකොට ආලෝකයක් පහළ වුණාට ඒකේ ගන්න දෙයක් නෑ. ඒක දහස් ගණන් පහළ වෙනවා. එක දවසක් භාවනා කරනකොට ආනාපාන සංසිඳුණාට ඒකේ ගන්න දෙයක් නෑ. ඒක ලක්ෂ වාරයක් වෙලා ඒක තමන්ගේ සෙකන්ඩ් නේචරක වෙන්න ඕන, අබ්බැහි වෙන්න ඕන. අපි සෝවාන් වුණත් නෑ උනේ නෑ කියලා තමයි කියන්නේ. නැවත නැවතත් ඒක වෙලා වෙලා වෙලා වෙලා ඒ මේ මාර්ග ඵල ඥානීය දහස් වාරයක් කරනකොට කියනවා දැන් නම් වෙන්න පුළුවන් කියලා. එහෙම නැතු වෙච්ච ගමම කෑ ගහන්න පටන් අර ගන්නවා කියලා කියන්නේ මේ ධර්මයේ තියෙන අර gambhiratwe පහත් කරනවා. එනිසා කරන්න පිංකම් එකවරක් මේ කරෝ බුදුසසුන කියන්නේ මල් මාලයක් කරන මල් මාල අරගෙන මල් අරගෙන මල් මාලයක් අඹුරනවා වගේ තවන්න හොඳයි කියන හිතන පිංකමක් තියෙන එක නැවත නැවත කරන්න කියනවා. බොහෝ කොට කිරීමෙන් පිනේ මේරීම අවස්ථාව වෙනවා. තල තුනකම එනවා. පරිචය එනවා. අර ඒක තමයි සංඝ පරිනායකට සලකනවා කියලා කියන්නේ ඒ ඇත්තෝ ඒක දන්නවා. අපි දානපති දානපතිනියන් කියවට පස්සේ ඒගොල්ලෝ දන්නවා මේ දාන දීමේ තියෙනදී. ඒගොල්ලෝ ඉතින් දරුවන්ගේ ආදර්ශය පිණිස කොහොමද හරි මේ වැඩේ කරනවා. ඉතින් එහෙම කෙනෙක් මුල් කරගත්තට පස්සේ අර පස්සේ යන කට්ටියට ලොකු හිතා ගන්න බැරි ආදර්ශයක් කරන මේ නන්නා දුන්න කෙනෙකුට මෙච්චර ඉහළ දෙයක් දීලා වඳින්න මොන තරම් හැංගීමක් තියෙන්න ඕනද? නැත්තම් Taman හම්බුරුද්දේ ගෙයිදොර වහගෙන කණ එකනේ අපේ පුරුද්ද තියෙන්නේ. නන්නාඳුන කෙනෙකුට මෙහෙම දීලා වඳිනවා කිව්වට පස්සේ ඉතින් ඒකෙන් එනවා මේ ආධ්‍යාත්මික පිරිච්ච ගතියක් එහෙම නැත්නම් මේ සදාචාරාත්මක පිටකොන්දක් ඒක ඉතර නායක වෙන එක තමයි කරලා දෙන්නේ. යා මේ මුදල් බලන්නෙත් නැහැ, වෙහෙස බලන්නෙත් නැහැ. කරගෙන යනවා පස්සේ ආයක ආදර්ශ පිංස. ඒ කෙනෙක් දැක්කොත් අපිට පේන්නේ ඉන්නවනම් ඒ ආදර්ශය පුළුවන් තරම් ගන්නයි කියලා කියනවා. එනිසා මේ දානේ දීලා පව් කරගන්නත් පුළුවන්. ඕනේ නම් හොඳයි මම හිතනවා තව ප්‍රකාශන හෝ ප්‍රශ්න නැහැ කියලා. එනිසා අපි ධර්ම දේශනා වැඩපිළිවෙලේ නිමාව සටහන් කිරීම පිණිස පේන්න පෙන සිළු දෙනාටම පිම්පැමිණීමේ අදාසින් එත්තාවතා ചാති ගාථා සජ්ජහනා කරලා ඥාතීන් ශීපත් කිරීමෙන් සහ අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමෙන් සහ මෙනෙහි කිරීමෙන් අපේ ධර්ම දේශනා සචිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං